හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සියලුම දෙනා ඊටම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් සතියේ සඳුදා දිනයන්හි පවත්වන අභිධර්ම පාඨමාලාවට අද දවසේදීත් මෙම වැඩසටහන පැවැත්වීම සඳහා අපගේ අනුකම්පාවෙන් වැඩම කර සිටිනවා නවසිලන්තේ වැඩ වාසය කරන පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ নমස්කාර පූර්වකව සියලු දෙනා වෙනුවෙන්ම පිළිගනු ලබනවා. ඉතින් මම ඊටම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අපිට අභිධර්ම පාඨමාලාව පවත්වන ලෙස අභිධර්ම ගැදෙන ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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 පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන ලෝකයට පහළ වී වදාළා වූ ਸਰවඥතා ඥානය සමන්නාගත වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා සියල්ලදත් මහා ප්‍රඥාවක් ඇති මහා කාර්මික සතරකයන් වහන්සේගේ සම්පූර්ණ දැනවලාල අවබෝධ කොට ගන්නා වූ පරම ශාන්ත වූ ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමලම්ත වූ ආර්ය මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා බුද්ධ ධර්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සහ තුනුරුවන් වන්දනා කීමේ ගුණ සිහිපත් කිරීමේ උතුම් කුසල චේතනාවේ ආනුභාව බලෙන් අද දවසේදී මේ පින්වත් හැම දිනාටම අපි මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනා ධර්ම කාණ්ඩය හොඳින් තේරුම් ගැනීමට වටහා ගැනීමට අවශ්‍ය සිහිය නොවන යෝනිසෝ මනසිකාර්ය ඇතිවේවා සෑම දිනාටම මාර්ගාධක ධර්මයන්ගෙන් පීඩාවක් නොම වේවා සෑම දිනාටම මේ කියලා දෙන ධර්ම හොඳින් වැටේවා අවබෝධ වේවා තේරුම් ගන්නට ලැබේවා සමාධි ගුණයක් වේවා ඒ ධර්මයන් ධර්ම කාණ්ඩ කෙරේ සද්ධා ගුණයක් වැඩි වේවා මෙය මාර්ග සත්‍යයක් හැටියට මාර්ග ධර්මයක් හැටියට ඉදී වැඩිලා මේ තුලින් සත්ව පුද්ගල නොවන්නා වූ ආත්ම නොවන්නා වූ නමුත් ධර්ම ස්වභාව මාත්‍රේ පමණක් පවතින සියලු ධර්මයන් අවබෝධ කොටගෙන සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු ඉරේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වත් හැම දිනාටම අදට මම කියලා දෙන්න බලාපොරොත්තු වන්නා ධර්ම කාණ්ඩය මේ පින්වත්න්ට කියලා දෙනවා. ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වත් හැම දිනාටම අද මම කියලා දෙන්න බලාපොරොත්තු වන්නා ධර්ම කාණ්ඩය කරගන්න කියලා දෙනවා. And Martha, my favorite. හොඳයි මේ කොයි යම්ම හෝ වේවා කාලයක අපේ ජීවිතේ එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම පටන් ගත්තේ සමයක මෝහය ඉදිරිපත් වීම නිසා සත්‍ය සංඥාව හැදිලා ඒක දෘෂ්ටිගත වෙලා මෝහයෙන් ඒ දෘෂ්ටිය තර වෙලා ඒ වගේම රූප ධර්ම පිළිබඳව නොමනා විදියට ඒවා ගන්න පෙළමිලා ඉතින් දැන් මේ හිතවල මේ ධර්ම කියන අදහස නැතුව මේ අනාදිමත් කාලයක් තිස්සේ මේ ධර්ම වලට සංඥාව වදලා සුත්‍ර සංඥාව වදලා සුත්‍ර සංඥාවෙන් මේවා අරගෙන තහවුරු වෙලා පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් අරගෙන මේවා ගොඩාක් මේ තරවෙලා ඒ පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ආත්මයෙන් මේ දෘෂ්ටියෙන් ඒ ධර්ම කිසිම දෙයක් තේරුම් ගන්නට බැරි වෙන විදිහටම පටලැවිලා ඉන්න මානසික ධර්ම ස්වභාවයක් තිබෙන ඒ නිසාම අනන්ත දුක් විඳින්නා වූ සත්ත්ව සමූහයාට සැපෙන් ඉන්න දුකෙන් ඉන්න මදහත් බවෙන් ඉන්න සෑම සත්වයන්ටම ඒ සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් මිදිලා ධර්ම ස්වභාවය හැටියට සියල්ල දකින්න. පේන ධර්මයක් හෝ හිතෙන ඇහෙන ධර්මයක් හෝ සෑම දෙයක්ම ධර්ම ස්වභාවයට දකින්ට ධර්මයක් හැටියට දැකලා නොඇලි නොබැඳී හිත පවත්වන්නට ඒ නොඇලි නොබැඳී හිත පවත්තරා පැවැත්වීම නිසා ඒ චිත්ත සංතතියෙන් අයින් වෙලා යන්නට නාම රූප ධර්මයන්ගෙන් අයින් වෙලා නිවිල යන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පිරිසිදු ධර්මය අපිට නැවත වතාවක් අහන්න අවස්ථාව සැලසුණා මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර තියෙන ධර්මය ඔය සත්‍ය සංඥාව කඩලා දාන සත්‍ය සංඥාව කලවලා දාන ආත්ම සංඥාව උද්ගල සංඥාව අයින් කරලා දාන්නට හේතු වෙන විශේෂිත සියුම් විදිහටම ධර්ම පිළිබඳව හොඳට කඩා බලා වෙන් කර දැනගත්ත දැකගත් දේශනා කරපු වටිනා ධර්ම. එතකොට මේ මේ අභිධර්මයේ ගැන කතා කරන්න යනකොට අභිධර්මයේ තියෙන්නේ ධර්ම ස්වභාව ගැන කතා කරන ගතියක්. මේ තුල ලස්සන කතාවල් ඒ කියන්නේ පුද්ගල සංඥාවන් උරුප්පවලා මතු කරලා මේ කියවෙන ලස්සන කතාසාර මේකේ නෑ. මේකේ තියෙන ධර්මසාර. මේ පුද්ගලයන් තුල ගැදිච්ච අතීත වශයෙන් තිබිච්ච තියෙන නూరుකට සම්බන්ධ වෙච්ච, කවුලකට සම්බන්ධ වෙච්ච, රටකට, ගමකට, රූපයකට සම්බන්ධ වෙච්ච පුද්ගල චරිත පිළිබඳව කී කියා කියන්නේ නැතුව පුද්ගලයේ හැටියට ගත්ත ස්කන්ධ ධර්ම පුද්ගලයේ හැටියට අරගෙන තියෙන ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම ඒවා ඒ විදිහටම බෙදලා බෙදාගෙන ඒ පුද්ගල හැඟීම නැති වෙලා නැති කරගෙන ස්කන්ධ විදියට කඩාගෙන බෙදාගෙන කොටස් කරගෙන ධර්ම ස්වභාව හැටියට බලන හිතන මෙනෙහි කරන මේ කටයුත්තක් තමයි මේ අභිධර්මය කියන කොටස ඉගෙන ගැනීමේදී අපිට තිබෙන්නේ. ඒක නිසා මේ නාම ධර්ම කියන කොටසත් රූප ධර්ම කියනා වූ කොටසත් දෙකට බෙදාගෙන ඊළඟට ඒ නාම ධර්ම අස්සේ ඇතුලේ තිබෙනා වූ ඊටාම සියුම් වෙච්ච අතිශය සියුම් වෙච්ච ඊටාම සූක්ෂම සියුම් ස්වභාවයකින් පවතින ධර්ම දකින්න බලන විදිහක් මේකේ තියෙනවා දැන් මේ ගිය සතිය අපි කතා කළා මේ ධර්ම වලින් මේ එක විදියකට හිතන බලන විදියක්. දැන් මේ දවස්වල අපි මේ ධර්ම කාණ්ඩ වලින් කතා කරන්නේ ධර්ම යුගල යුගල ඒ කියන්නේ ධර්මතා දෙක දෙක කියවෙන මාත්‍රිකා කොටසක ප්‍රබහැලා ඒ තුලින් මේ ධර්ම දකින්නේ කොහොමද කියන එකයි. දැන් මේ සඳහා අපි කොටස් වශයෙන් යොදාගත්ත ධර්මතා 170ක් තියෙන බව අපි මතක් කළා. මේ ඉස්සරලත් අදත් අපි හිතමු. ඒක ගණන් ගැනීමේ චිත්ත චෛතසික රූප නිබ්බාන. කිටි විස්තර විග්‍රහය ඇතුළත සිත් 89ක් චෛතසික 52ක් රූප 28ක් නිර්වාණ ධාතුවත් ඔක්කොම අරගෙන මේ ධර්ම 170ක් අපි සල්සගන්න. ඒ ධර්ම 170ම එක තැනක එකක කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. තනේ හැටියට අරමුණේ හැටියට භූමියේ හැටියට ලෝකයේ හැටියට හිතේ වැඩ කරන්නා වූ චෛතසික ධර්මයන් හැටියට මේවා අඩු වෙනවා වැඩි වෙනවා වෙනස් වෙනවා. දැන් මේ ඒ කුමන ආකාරයක තිබුණත් ඒ එකතුවක් හැදිලා අඩු ධර්ම කාණ්ඩයක් හෝ වැඩි ධර්ම කාණ්ඩයක් හෝ එක්කාසු වෙලා ක්‍රියාත්මක වෙන තැනකදී ඒ ක්‍රියාත්මක වූ හිතේ ඒ ක්‍රියාත්මක වූ තැන තිබෙන්නා වූ ධර්ම කාණ්ඩය අවුලක් නැතුව පටලැවිල්ලක් නැතුව ධර්ම ධර්ම හැටියටම දකිනවා නමුත් ඒකේ ඇලෙන්නේ නැහැ සත්‍යයක් හැටියට පිළිගන්නේ දැන් ඒ බලන ක්‍රමය අපි අදට යොදාගත්ත ධර්ම කාණ්ඩයක් තියෙනවා ඒ ධර්ම කාණ්ඩය අපි මේ විදිහට මේ හිතමු මම ගිය සතියේ කියලා දීපු ධර්ම කාණ්ඩය තමයි හේතු ධර්ම හැටියට කතා කරන ධර්මතා දෙකක් කියලා දුන්නා. හේතු ධර්ම හැටියට කතා කරන ධර්මතා ගොඩක් තියෙනවා. හේතු නොවන ධර්ම හැටියට කතා කරන ධර්මතා ගොඩක් තිබෙනවා. ආන් ඒ කොටස කියලා දුන්නා. ඊට පස්සේ මේ එක සමාන ධර්ම කාණ්ඩ දෙකක් කියලා දුන්නා භාෂා විලාසය වෙනස් හැබැයි ධර්ම ටික ඔක්කොම එකයි. එහෙමත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ස්වરૂප තිබෙනවා අවස්ථාවල. ඒකත් සරියුත් ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමය අනුගමනය කරනවා. ඒක තමයි මේ අපි කියනවා සහේතුක ධම්ම අහේතුක ධම්ම කියලා. සහේතුක ධර්ම අහේතුක ධර්ම. ඒකම තව විදිහට කියනවා හේතු සංපයුක්ත ධර්ම හේතු විපයුක්ත ධර්ම කියලා. ඒක වෙන්නේ හේතුව මේ දෙකෙම කියන කොටස දෙක එකයි. එහෙම වුණාට මේක අසන්නා වූ ශ්‍රාවකයාගේ හැටියට අසන්නා වූ පුද්ගලයාගේ හිතේ හැටියට මේ වචන දෙකේ මේ වචන වලින් දෙවිදියකට කියලා දෙන දේ මේ පුද්ගලයන්ගේ ආකල්ප මත මේ වදින ගතියක් ඒගොල්ලන්ට තීරණ වැටෙන ගතියක් තියෙනවා. ඒක මට මේ විදිහට කියන්න පුළුවන් මෙහෙම. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා වාක්‍ය අනුසාරයෙන් කියාගෙන යන ධර්මයක්. කියන්නේ වාක්‍යයක් හැටියට නිකම් පදයක් පදයක් පදයක් පදයක් හැටියට කියාගෙන යන මේ ධර්ම දේශනා කරන ක්‍රමයක් තියෙනවා. එතකොට එහෙම කියනකොට ඒ වාක්‍යයෙන් වාක්‍යයට පදයෙන් පදයට නිකම් කතා කරන ස්වරූපයෙන් කිව්වෙන් පස්සේ ඒ ධර්ම කාණ්ඩය තේරුම් ගැනීමට සුදුසු සේ තේරුම් ගැනීමේ වටා ගැනීම හැකියාව තියෙන මිනිස්සු ඉන්නවා. ඒ ඇරුණාම ඒ කියපු වාක්‍යයක් හැටියට පදයක් හැටියට කියපු ඒ ටික ඒ වචන ටික ඇතුලේ තිබෙන කියවෙන බණ ඒ ධර්මය කාව්‍ය ස්වරූපයෙන් කවියක් හැටියට ගාථාවක් හැටියට ගාථාවකින් කිව්වන් පස්සේ අපේ ස්වરૂපය දාලා කිව්වන් පස්සේ දේශනා කරාම එහෙම ඒ ඒ භාව්‍ය ස්වરૂපේ තේරුම් ගන්නට හැකියාව තිබෙන මානසික රටා කියන තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ සමහර දේශනාවල මේ කාතාවලිමුත් කියලා දෙනවා ඒ දෙයම වාක්‍යෙමුත් කියලා දෙනවා. හදවතේ ඉතින් ওই විදිහට මේ වචන එක මේක වෙනස් කරලා කිව්වට ඒ කරන කියන දේ ඒ වාක්‍ය රටා දෙකෙන්ම කියන්නේ භාෂාව යොදා ගැනීම දෙවිදිහම කියන්නේ එකදී. එතකොට මේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියලා කියන්නේ හේතු සංපයුක්ත ධර්ම හේතු විපයුක්ත ධර්ම කියන එකම තමයි. ඒක අපි මේ ඒක අපි කිව්වා මේ කෙටියෙන් කිව්වා ඔය කාරණේ මම කියන්නේ නැතුව ඔය කරුණු දෙක මම මේ කෙටියෙන් දැක්ුවා ඊළඟට මේ අහේතුක ධර්ම කියන ඒවා දන්නවනේ අහේතුක 18ක් තියෙනවනේ අනිත් එක ඔක්කොම හේතු සහිත ඒවානේ අද මේ අද මම මතු කරන්නේ කියලා දෙනවා හේතුවක් වන හේතු චේව ධම්මා සහේතුකාච සහේතුකා චේව ධම්මා නච හේතු කියලා කාණ්ඩයක් මේ අපේ අලුතෙන් සහසම්බන්ධ වෙච්ච පින්වුතුන් ඉන්නවා නම් මේ බොහොම පරිස්සමෙන් මේක ග්‍රහණය කර ගන්නත් ගුවන් විදුලියේ මහාන පින්වුතුන් ඉන්නවා නම් අපේ ගොඩක් කල්ලි ශ්‍රාවකයෝ හැටියට ඉන්න පින්වුතුන්ට මතක් කරන්නේ ඔය පාලි පද දෙක කිව්වට ඔකේ කෙන ඔක අහුල ගන්න කාලේ මෙහෙමයි මතක තියාගන්න අපිට තියෙනවා මේ අපි කතා කරන මේ ධර්ම මණ්ඩලයේ ඒ කියන්නේ ධර්ම කොටසේ අපි දැනට තීරුම් අරගෙන තිබෙනවා හේතු හැටියට කතා කරන හේතු හැටියට සලකන දහම් කරුණු හයක්. ඒ දහම් කරුණු හය තමයි ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ මොහ කියලා කියන්නේ. ඒවට හේතු කියලා කියන්නත් එක හේතුවක් තියෙනවා කාරණයක්. ඕවා මේ යම්කිසි හිතක තිබුණොත් එහෙම නිකන් දුර්වල පහින් හිත නෙවෙයි ඒක. මේ ගහක ගහක රැඳීම තියෙන්නේ ඒ ගහේ මුල් තිබුණා. නැත්තම් ගහක් කඩා වැටෙනවා. ඒ වගේ මේ යටි තැනක ධර්ම වැඩ කරනකොට මේ ලෝභ එහාරි ද්වේෂේ මෝහාරි අලෝභ අදු සමෝහාරි තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ ඕව කියන ඕවත් එක්ක ඉන්න ඒ හිත හරිම හරිය බල සම්පන්න වැඩ කරන හිඟවට පත් වෙනවා. දැන් එහෙම කියවනේ අපි ලෝභ දෝෂමෝ අලෝභ දෝෂමෝ කියලා හේ කය. හැබැයි අපේ හිත්වල වැඩ කරන්නේ 16 දෙනා විතරක් නෙවෙයි. තවත් වෙනවනේ ධර්මකාණ්ඩ මහ ගොඩක්. මේ කියන්නේ හේතු චේව ධම්මා සහේතුපටි කියලා හේතු ධර්මයක් වශයෙන් ඉන්නවා ඒ වාගේම හේතු ධර්ම සමග සහ සම්බන්ධකම් පවත්වන කියලා. එහෙම එකක් තියෙනවා. Taman හේතු ධර්මයක් වෙලා ඒ වගේම තවත් හේතුව හේතු ධර්මත් එක්ක සහ සම්බන්ධකම් පවත්වන ධර්ම ගතියක්. ඕක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් මේ වාක්‍ය මම හිතනවා තේරුන්න ඇති කියලා. දැන් ලෝභ හිත ගන්න බලන්න පළවෙනි ලෝභ සිත. පළවෙනි ලෝභ සිත. මේ සෝමනස්ස සහගත දීගත සංපයුත්ත අසංඛාරික සිත. ලෝභ මූලයි. එතකොට මේ රෝග මූල සිතින් මේ කෙනෙක් මේ රෝග මූල සිතින් කෙනෙක් තමන්ට නොදුන්නා වූ දෙයක් ගන්න යනවා. තමන්ට නොදුන්නා වූ දෙයක් තමන්ට ගන්න යනවා. බොහොම සන්තෝෂයෙන් යුක්තව ගන්න. තමන්ට වාසියක් වෙන නිසා. කාගේ කීමක් අහලා කියන්නේ නැතුව ගිහිල්ලා ගන්න. වත්තක පිටියේ තියෙන දෙයක් කියලා හිතමු. එහෙම මේ Tamanට නොදුන් දේ ගන්නට යනකොට මෙයාගේ ඒක ගන්නකොට මෙයාගේ හිතේ වැඩ කරනවා ලෝභ මූල හිතක්. ඒ ලෝභ මූල හිතේ තියෙනවා ඒ හොරකම සිද්ධ කරන්ට ප්‍රමාණවත් වෙච්ච ලෝභයයි ඊළඟට ඒ වැඩි හොඳ නරක පෙන්වා දෙන්නේ නැති මෝහයයි තවත් චෛතසික ධර්ම තියෙනවා. එතකොට මේ ලෝභය කියන එක ඔක හේතු ධර්මයක් නේ. ඔක බලවත් එකක් නේ. ඔය හොරකම් කරන්න යන මිනිස්යාගේ හිතේ ඔය හේතු ධර්මය ඔය ලෝභය කියන හේතුව එයා ඉන්නේ මේ තවත් හේතුව හේතු ධර්මයක් හැටියට සලකට පුළුවන්කම තිබෙන එකක් එක්ක. ඒ තමයි මොහොය. ඒ නිසා මේ දෙන්නගේ මේ ලෝභය කියන එක හේතු චේව. ඒ ලෝභය ඒ හොරකම කරන වෙලාවේ ක්‍රියාත්මක වෙනකොට එයා එතනදී හේතු ධර්මයක් වෙනවා. හේතු චේව කියන්නේ ඒකයි. හේතු චේව ධර්ම. ඒ වගේම තමයි එයා හේතුවක් හැටියට එනවා වගේම තවත් එතනම ඉන්න හේතු ධර්මයක් එක්ක ඉන්නේ ඉඳ කියනවා සහේතුඵල කියලා. තමන් හේතුවක් තමයි තමන් තනිම හේතුවක් නෙමෙයි තවත් හේතු හැටියක් කතා කරන්න පුළුවන් මෝහය කියන එක එතන තියෙනවා. ඒක නිසා මේක හේතු චේව ධම්මා සහේතුකාටි කියලා කියනවා. දැන් අනිත් පැත්තට ගමු. අනිත් පැත්තට ගත්තයින් පස්සේ ඒ හිතේ ලෝභේ මේ ඒ හිතේ මෝහය තියෙනවනේ. ඒ හිතේ මෝහය කරන්නේ මෝහය කරන්නේ සත්‍ය වහලා දෙන ඇත්ත වහලා දෙන නොදැනීම හදන දැනීම වහන දේ. එතකොට එතන මෝහය කියලා කියන්නේ හේතුව. මෝහය කියලා කියන්නේ හේතු හේතු. හැබැයි මේ මෝහය විතරක් නෙවෙයි මේ රෝගීතේ ඉන්නේ. මෝහය ඉන්නේ Taman හේතුවක් වෙලා ඒ මෝහ ඒ අර අනිත් ලෝභයත් එක්කයි. ඒ නිසා එක පැත්තකට ගත්තාන් පස්සේ ලෝභය Taman හේතුකාරක ධර්මයක් වෙලා ඒ වගේම හේතුවක් ගැන කියන්න පුළුවන් ධර්මයක් මෝහයත් එක්ක ඉන්නවා. මෝහය හේතුවක් වෙලා අනිත් ලෝභය කියන හේතුවත් එක්ක ඉන්න ඒ නිසා කියනවා හේතුවක් හැටියට පවතින ධර්මයක් වෙනවා වගේම හේතු තවත් හේතු ධර්මයක් එක්ක එකට වැඩ කරන ගතිය නිසා කියනවා හේතු කියව ධර්මා සහේතුකාරී කියලා. හැබැයි මේ ඔය තවත් එකක් හිතන්න. අපි මේ හොද පැත්තට කරන වැඩක්. බොහෝම ඥාන සම්පයුක්තව ඔය ස්වාමින් වහන්සේ නමකට බත් කැන්දක් වෙදෙන එක පින්ඩපාතේ ටිකක් පිළිගන්නන එක කරා. එහෙම නැත්නම් මොකද බුද්ධ පූජා පූජා කරනවා. ඔය බුද්ධ පූජා පූජා කරන වෙලාවේදී ඒ කෙනාගේ හිතේ පහළ වෙන්නේ සෝමනස්ස සහගත වෙච්ච ඥාන සම්පයුක්ත වෙච්ච අසංකාරික කුසලයක්. එහෙම වෙනකොට ඔය හිතේ හේතු ධර්ම තුනක් වැඩ ඒ තමයි අලෝභය කියන හේතුව, අද්වේෂය කියන හේතුව, අමෝහය කියන හේතුව. ඔය හේතු ධර්ම තුන විතරක් නෙවෙයි තවත් අනෙක් ටිකක් තියෙනවා. දැන් මේ දානේ පිළිගැනීමක් කරන බුද්ධ පූජාවක් පූජා කරන මේ මිනිස්යාගේ හිතේ ඇති වෙනවා මේ ඒ තමයි අරුබ අරුබේ කියන හේතු. ඒ අරුබේ කියලා කියන්නේ ඇත්තට හේතු ධර්මයක්. ඒ අරුබ හේතුව ඒ හිතේ ඉන්නේ Taman විතරක්ම නෙවෙයි. තවත් හේතු ධර්ම දෙකක් ඒ තමයි අර අමෝහයයි අද්වේෂයයි. ඒ අමෝහය අද්වේෂයයි කියන හේතු ධර්ම දෙකත් එක ඉන්නේ දකිනවා හේතු ජීව ධර්මා සහේතුකාචය තමන් හේතුවක් වෙලා තවත් හේතුවක් එක්ක ඉන්න ධර්ම කියලා. යෙදෙන ධර්ම, ක්‍රියාත්මක වෙන ධර්ම. ඕකම තියෙනවා අනිත් පැත්තට ද්වේෂය කියන එක තමන් හේතුවක් වෙනවා හේතු ධර්මයක් වෙලා මේ අමෝහයයි අරූපයයි දෙකත් එක්ක එන එතකොටත් කියනවා හේතු ධර්මයක් වන්නා වූද හේතු ධර්ම සමග ක්‍රියාත්මකව යෙදෙනා වූ ධර්ම කියලා. දැන් ඕක ඔය විදිහට තේරුණා. අනිත් එක මේ හේතුක හේතු ධර්ම මහ ගොඩක් නැහැ. හය දෙනානේ මුඛේ එනවා නම් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි ඉතින් අර සාලාපද වෙන්නේ. හැබැයි මේක වැඩ කරන්නේ නෑ ඔය කියන විදිහට මෝහ මූල සිතේ. දැන් තරහ යන දේශ මූල සිතෙත් උක වෙමයි. දේශය කියන එක තමන් දේශය කියන හේතුවක් වෙලා ඒකට මෝහය කියන හේතුවක් ලං වෙනවනේ ඒක නිසා එතනත් තමන් තමන් හේතුවක් වගේම අනිත් හේතුවක් වෙන එකක් එක්ක ඉඳෙච්චිද මෝහ මූල සිතේ ඔක වෙන්නේ වෙන්නේ ඒ මෝහ මූල සිතේ තියෙන එක හේතුවයි ඉතින් ඒකට කියන්න බෑ සහේතුකයි ඒ මෝහ මෝහය කියන චෛතසිකයේ තවත් ඒ වගේ මෝහයක් එක්ක ඉන්නවා හරි ද්වේෂයක් එක්ක ඉන්නවා එහෙම කියන්න බෑ ඒක නිසා ඒ මෝහ මූල සිත උතනදී ඔය දහම් පදයේට ඔය ගණන් ගන්නේ නෑ. ඊළඟට තියෙනවා ඔක අනිත් පැත්ත. දැන් මම හිතනවා ඔය කාරණේ තේරෙන්න ඇති කියලා මේක. ඔය කාරණේ උදේට තේරෙන්න ඇති. මේ අනිත් පැත්තට කියනවා මෙහෙම. සහේතුකාචේව ධම්මා නච හේතු කියලා. ඔය මේ ධර්ම දෙක දෙක හදනකොට හිතනකොට මේ බලන දැලිල්ල. සහේත පාචේව ධම්මා නච හේතු. ඒ කියන්නේ තමන් එක්ක ඉන්න හේතු කියන ධර්ම ඉන්නවා. සහේතු පාචේ. තමන් එක්ක ඉන්න අනිත් අය හේතු ධර්ම ඉන්නවා. හැබැයි මේ තමන් හේතු භාවයේ මිදිලා තමා රූපයක් නෙවෙයි තමා ද්වේෂයක් නෙවෙයි තමා මෝහයක් නෙවෙයි තමා අරූපයක් නෙවෙයි තමන් අද්වේෂයක් නෙවෙයි තමන් අමෝහයක් නෙවෙයි එහෙම නොවිච්ච ඔය තියෙන්නේ සද්ධා චෛතසිකේ වීර්ය ඡන්දය ඔය මේ අදිමුඛ මේ පීති ඔය වගේ තියෙන චෛතසික ධර්ම ඕවා ඇවිල්ලා හේතු භාවයෙන් කතා කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. හැබැයි ඒ ධර්ම ඔය කියන සත්‍තා චෛතසිකය ඔයගේ ධර්ම හිතක වැඩ කරන්නේ මූල ධර්ම නැතුව නෙවෙයි. ඒක නිසා කියනවා Taman හේතු ධර්මයක් වුණාට අනෙක් හේතු ධර්මයන් එක වැඩ කරන ධර්ම යෙදෙන ධර්ම ඔය විදිහට සලකනවා. එහෙම සලකන්න පුළුවන් අවස්ථා තියෙනවා ඇත්ත වශයෙන්ම 71ක්. 71ක් තියෙනවා ඒ විදිහට සලකන්න පුළුවන් අවස්ථා. ඒ 71 තමයි අකුසල් සිත් 12ක් තියෙනවනේ. අකුසල් සිත් 12යි චෛතසික ධර්ම ඇවිල්ලා හේතු ධර්ම නෙවෙයි. හැබැයි ඒ චෛතසික ධර්ම හේතු නොවුනාට ඒ හිත හේතු නොවුනාට වැඩ කරන්න වෙලා තිබෙන්නේ හේතු වන හේතුවක් හැටියට ඉදිරිපත් කරන ධර්මත්වය. ඊළඟට කාම සෝබන සිත් කියලා 24ක්. රූපාවචර සිත් කියලා 15ක්. අරූපාවචර සිත් කියලා 14ක්. ලෝකෝත්තර සිත් කියලා 8ක්. මේ ටික ඔක්කොම ගත්තෙන් පස්සේ 71ක්. මේ 71 කියනවා හේතු සහිත සිත් කියලා. සහේතුක සිත් කියලා. මේ සහේතුක සිත් වල හේතු කියලා ගන්නේ එක්ක එක්කිනයි එහෙම නැත්තම් දෙන්නයි, එහෙම නැත්තම් තුන්දරයි. අලෝභය, ද්වේෂය, මෝහය හරි එහෙම නැත්තම් ඔය ලෝභයේ මෝහය හරි, ද්වේෂයේ මෝහය හරි, මෝහය හරි. ඉතින් මේ මේ වගේ ඔය වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ 71 කියන්නේ අවස්ථා 71ක් නේ. ඉතින් මේ අවස්ථා 71 වැඩ කරන හිත තියෙනවා. හිත ඇවිල්ලා හේතු ධර්මයක් නෙමෙයි. හිත කියන්නේ රූපේට නෙමෙයි. හිත කියන්නේ දේශේ මොහේට නෙමෙයි. හිත කියන්නේ අනුබද්ධ සංඥාට හිත කියලා කියන්නේ යම් කිසි ප්‍රධාන ධර්ම ස්වභාවයක්. මනෝ කියලා කියන්නේ ඒකනේ. එතකොට මේ හිතක අර හේතු ගතිය නැහැ. හේතු ගතිය ඒකට නිරූපණය කරන්නත් බෑ. හේතුවක් හැටියට හිත නිරූපණය වෙන්නේ වැඩ කරන්නේ හේතුවක් හැටියට වැඩ කරන ධර්ම 6යි. එතකොට මේ හිතට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඒ වගේම යෙදෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ හේතු ධර්මත් එක්කයි. අනිත් චෛතසික ධර්මයන්ටත් ඒකයි. එහෙමයි වෙන්නේ. ඒ නිසා කියනවා සහේතුපාචේව ධම්මා නැච හේතු. තමන් හේතුවක් නොවේ අනිත් හේතු භාවයෙන් ඉන්නා වූ ඒ චෛතසික ධර්මයක මේ සත්ව නොවන පුද්ගල නොවන ධර්ම ස්වභාවයක් එක තමන්ට ක්‍රියාත්මක වෙන්න වැඩ කරන්නට අවස් මේ සිදු වෙනවා. ඊළඟට මේ ඔය ඔය හරිය ගණන් ගන්නකොට අපි මතක තියාගන්න ඕනේ චෛතසික ධර්ම 46ක් තියෙනවා. ඒ 46 ගන්නේ අර හේතු යකේට 6 දෙනෙක් අයින් කරාම 52කින් ඊළඟට අනිත් ඒවා තමයි ඔය නැච හේතු චෛතසික ධර්ම යකේට කතා කරන්නේ. මේ විදිහට මේ අපි ඔය නාම ධර්ම වල කාණ්ඩ ටික තේරුම් ගන්න එක හොඳයි. ඊළඟට මේ ඔතන තියෙන්නේ චෛතසික ධර්ම 46 දෙනෙකුත් ඊළඟට සිත් 71ක් වගේ ඔය ටික ගණන් ගන්න. ඔය ඔය මේ පස්සේ කියපු ධර්ම ටිකේ අ ඒ එතන තියෙන ධර්ම ගණන් ගන්න ගියාන් පස්සේ ඔය 71යි ඊළඟට මේ චෛතසික ධර්ම 46 අපි මේ මේ හේතු කියන මේ සහේතුක හේතු ජීව ධම්මා සහේතුක සහේතුක ආචේ ධම්මාන හේතු කියන තැන ගතයන් පස්සේ ඔක තව විදිහකට අපි බලන්න කියලා කිව්වා ඔය ඔය ටිකේ ඔය චෛතසික 46 ඔය හිත් 71 ආ ඔය තරගෙන දැන් අපි ඔය ටිකක් ඉගෙනගෙන අපි හිතමු අපි පොඩි භාවනාවක් කරන්න වාඩි වෙනවා කියලා. භාවනාවක් කරන්න වාඩි වෙලා දැන් ඔය අපේ සුතමේ ඥානයේ වශයෙන් හරි ඔය ටික අහලා බලලා දැනගෙන තියෙනවනේ. ඉතින් අපිට ඔය පොඩි මේ ප්‍රායෝගිකව ක්‍රියාවක් හිතා ගන්න පුළුවන් රෝගී වැඩ කරපු. ඊළඟට ද්වේෂී වැඩ කරපු අවස්ථාවකුත් හිතා ගන්න පුළුවන්. මෝහය වැඩ කරපු අවස්ථාවකුත් එහෙම හිතා ගන්න පුළුවන්. ඊළඟට කුසල චේතනාවක් වැඩ කරපු අවස්ථාවකුත් හිතා ගන්න පුළුවන්. ඔය විදිහට භාවනා කරන්නට අරමුණක් හැටියට මේ හිතවිල්ලක් ගත්තම ඒ සිතුවිල්ල අපි භාවනාවක් හැටියට ගත්තාන් පස්සේ මේ අපිට ඔකේ තිබෙන මේ එක විදියකට අපි හිතා ගන්නවා ඔය 46යි ඔය 71යි අරගෙන මේ ඕකේ ස්කන්ධ කීයක් අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා ස්කන්ධ ධර්ම ඔය චෛතසික ධර්ම 46 තුලින් වේදනාව අපි වෙන් කරලා ගන්න ওই වේදනා චෛත්‍යකේ තමයි ඔය වේදනා ස්කන්ධේ හැටියට කතා කරන කියන ධර්ම ස්වභාවය. මේ වේදනා චෛතසිකයේ තමයි වේදනා ස්කන්ධය කියන වේදනා කාණ්ඩය වේදනා කොටස මේ නියෝජනය කරන්නේ. එතකොට වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය හැටියට තියෙනවා. එතකොට 45ක් වුණා චෛතසික. එතනින් තව චෛතසිකයක් අරගන්නවා ඒ තමයි විශේෂ කටයුත්තක් කරනවා මේ අරමුණ හඳුනා ගැනීම වශයෙන් ඒ තමයි සංඥා චෛතසිකය. සංඥා චෛතසිකය නියෝජනය වෙනවා සංඥා ස්කන්ධය හැටියට. එතකොට තව චෛතසික ධර්ම 44ක් ඉතුරු වෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි මේ වැඩේ මේ 46කින් පටන් ගත්තේ? 46ක් උනේ අපි මේ සහේතුක සිත් බලනකොට ඒ සහේතුක සිත් අතර සිත් 71කුත් චෛතසික ධර්ම 46කුත් ගන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝස සමෝහ කියන හත හය අයින් කරලා. ඒ අයින් කරලා 46කින් තමයි ගන්නේ. මේව බැලුවාම අපි ඉතින් ඔය කරන කරපු කියපු වැඩක් සම්බන්ධයෙන් පිනක් සම්බන්ධයෙන් ඇතිවෙච්ච මතුවෙච්ච අවස්ථාවක් හිතින් සලකාගෙන යනවා මෙනෙහි කරගෙන යනවා. හිතින් මෙනෙහි කරගෙන යනකොට අපිට තේරෙනවා සංඥා ස්කන්ධයේ හැටියට එක චෛතසිකයක් යනවා, වේදනා ස්කන්ධයේ හැටියට එක චෛතසිකයක් යනවා. එතකොට චෛතසික ධර්ම තව 44ක් ඉතුරු වෙනවා. ඒ 44 තිබෙනවා ප්‍රධාන චෛතසිකයක් ඒ තමයි චේතනා චෛතසිකය. ඒ චේතනා චෛතසිකය ප්‍රධාන කරගෙන තව තිබෙනවා චෛතසික 43ක්. ඔය 43ම අපි එක්හසවල ගන්නවා සංස්කාරස්කන්ධය හැටියට. සංස්කාරස්කන්ධය හැටියට ප්‍රධානියා චේතනා ධර්මයයි චේතනා චෛතසිකයයි අනෙක් අධ්‍යස්තනායක උදව් වෙනවා ඒක නිසා උපෝටිය ගන්නවා සංස්කරණය කිරීමේ හැකියාව තිබෙන රැස් කිරීමේ හැකියාව තිබෙන එකතු කිරීමේ හැකියාව තිබෙන වැඩි කිරීමේ හැකියාව තියෙන ධර්ම ස්වභාවය කියේ ඒක නිසා සංස්කාර ස්කන්ධයට යනවා හතර සැපක් සිත්පසෙන් ගත්තන් පස්සේ අනිතික ඔක්කොම දානවා විඥාන ස්කන්ධයට සිත්වලත් රූප නැති නිසා අයින් කරනවා. චෛතසික ධර්මයක් රූප නැති නිසා අයින් කරනවා. ඒක නිසා මේ ධර්ම කාණ්ඩයේ තියෙන්නේ ස්කන්ධ ධර්ම අපිට අහු වෙන්නේ එකතු වෙන්නේ මතු වෙන්නේ ස්කන්ධ ධර්ම හතරක් විතරයි. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. දැන් මේක මෙහෙම වුණාම දැන් අපි හිතමු ආයතන වශයෙන් ගත්තොත් කියන ඔතන තියෙන්නේ හිත් 71ම සලකන්ට වෙන්නේ අපිට මන ආයතනයේ හැටියටයි. චෛතසික ධර්ම 46 සලකන්ට වෙන්නේ ධර්ම ආයතනයේ හැටියටයි. ආයතන හැටියට සලකන්න ගියා. ඒ කොටසම සත්වයේ නොවන ධාතු ස්වභාව මාත්‍රයෙන් ගත්තේ තියෙන සිත් 71ක් සලකන්ට වෙනවා මේ මනායක මේ මනෝ ධාතු හැටියට මනෝ ධාතු හැටියට චෛතසික ධර්මික සලකන්ට වෙනවා ධර්මය මේ ධර්ම ධාතු හැටියට එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම ධාතු වලින් සලකනකොට මනෝ ධාතු කියලා කියනවා ධර්ම ධාතු කියලා ඊළඟට කියනවා මේ ඔය විදිහට බැලුවා දැන් අපි හිතමු හතර දෙනෙකුට මේ කියන අවස්ථා කියන ධර්ම ටික දෙයක්. හතර දෙනෙක්. එක්කෙනෙක් දක්ෂයි මේ සිත් 71යි සයිසිත 46යි ස්කන්ධ වශයෙන් බලන්න. තව එක්කෙනෙක් දක්ෂයි ඔය සිත් 71යි සහේතුක සිත් 71යි ඊළඟට චෛතසික ධර්ම 46යි එයාට බලන්න පුළුවන් නිකන් ආයතන ස්වභාවයෙන් ආයතන ධර්ම හැකි. තව එක්කිනුට බාර දෙන එයාට දස්තාවේ තියෙන ඒක ඕන එකක් ධාතු ස්වභාවය හැටියට බලන්න. එයාට දෙනවා ඔය සිත් 71 චෛතසික 47. තව එක්කිනුට දෙනවා චතුරාර්ය සත්‍ය වශයෙන් බලන්න. එතකොට මේ ආයතන වශයෙන් බලන එක්කිනාට ඇති වෙන්නේ ආයතන දෙකයි. ඒ තමයි මන ආයතනය ධර්ම ආයතනය. ධාතු වශයෙන් බලන එක්කිනාට හමු වෙන්නේ ආය ධාතු ස්වභාව දෙකයි. ඒ තමයි මනෝ ධාතුවයි මේ ධර්ම ආර්ය සත්‍ය හැටියට සලකන්නා වූ කෙනාටත් ඇතිවෙනවා. සං සත්‍ය වශයෙන් සලකන එක්කනට ඇති වෙන්නේ හමු වෙන්නේ සත්‍යතා දෙකයි සිත් 71 අටක් වත්ත සිත් 71 අටක් අනුකරම හේතුව මේ ඔය සහේතු කුණාට රූපෝත්තර සිත් ඔක්කොම සලකන 71 අර ආර්ය සත්‍යයේ සලකනකොට මේ සත්‍ය විනිමුක්ත කියලා කියන්නේ මම කියනවා ඒ අටක් අයින් කරාන් පස්සේ ඉතිරි ටික 63ක් කියලා ගන්න. ඒ ටික සහ චෛතසික ධර්ම වලින් ලෝභය වුණාම දුක්ඛ සත්‍යය. ලෝභය සමුදය සත්‍යය. ඒ නිසා සත්‍ය වශයෙන් ඒ හම්බ වෙන්නේ ඒ කෙනාට චතුරාර්ය සත්‍ය හැටියට බලනකොට මෙතන ධර්ම ස්වභාවිකයි. දුක්ඛ සත්‍ය හම්බ වෙනවා ටිකේ සමුදය සත්‍ය හම්බ වෙනවා. ආනේදී තමයි හේතු චේව ධම්මා සහේතුකා සහේතුකා චේව ධම්මා නච හේතු කියන ධර්ම කාණ්ඩය මේ ස්කන්ධ වශයෙන් බලන කාලේ ආයතන ධාතු වශයෙන් සත්‍ය වශයෙන් බලන කාලේ අපි දරිය වන්නේ මේවා මේවා මේ පුදුම විදිහේ මේ අමුතුම වැඩ කිරීම කරන අමුතුම ක්‍රියාස්වරූප තිබෙනා වූ ධර්ම ස්වභාවය අපි ගොඩාක්මයි ලෝභය ලෝභය ලෝභය ලෝභය කියලා කියනවා. හැබැයි ලෝභයේ තිබෙන ලක්ෂණය හරියාකාරවම මේ කෙනෙක්ගේ හිතට වැදිලා වැටහිලා යන්න හොඳට කාමෙදිලා print වෙලා යන්න හොඳ මේ දිනු වෙච්ච මනසක් ප්‍රඥාවක් තියෙන්න. නැත්නම් එහෙම එය වදින්නේ නැහැ. වචන මාත්‍රයෙන් ගත්ත හිතාගත්ත රූපයක් තමයි තියෙන්නේ. අපිට හැම එක්කිනාටම තියෙන අපි හිතාගත්ත රූපයක් නේ. දැන් සමහර වෙලාවට අපි නූබය හිතාගන්නට තේරුම් ගන්නට කවුරු හරි කුණු මිනිස්සෙක් මේ ආදාර කරගන්න. නූබේ ගැටි ක්‍රියාත්මක කරන කුණු මිනිස්සෙක් නූණු මිනිස්සෙක් තමයි අහවලාවගේ කියලා තමයි අතීතෙන් හරි බුද්ධ කාලෙන් හරි මේ කාලෙන් හරි කෙනෙක් ගන්න. හේතුව එහෙම ගන්නේ තමා තුළ තිබෙනා වූ රූපය තමාටම එහෙම ලක්ෂණේ හැටියට තේරුම්ගන්න අමාරු අපහසු නිසා. ඉතින් මේ වගේ තිබෙන මේ ධර්ම ලක්ෂණ හරි අමුතු. ඒ නිසා මේවා එක එකක් අපි ওই විදිහට මේ වෙන් කරලා තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. තව එකක් තිබෙනවා හේතු ජීව ධම්මා හේතු සම්පයුක්තකාජ අර ඉස්සෙල්ලා වගේම අර මේ බුදුරජාණන් වහන්සේ මං කිව්වර මේ එකම දේ ක්‍රම දෙයකට දේශනායි කියලා ඔය කියපු ටිකම මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු චේව ධම්මා හේතු සංපයුක්ත කාච ඒ කියන්නේ හේතු ධර්මයක් වෙනවා වගේම හේතු ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙන ධර්ම ඔය එක අනිත් එක තමයි හේතු ධර්මයක් එක්ක හේතු ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙනවා ඒවත් එක්ක සහසම්බන්ධව සම්පයුක්තව යෙදෙනවා නමුත් Taman හේතුවක් නෙවෙයි අන්න එහෙම ධර්මයක් තිබෙනවා ඉතින් අර ඒකේ ගණන් විමේ කියනකොට ඔය ඔය ඉස්සල්ලා කියපු ටිකට විස්තර විග්‍රහ කරපු ඒ කොටසමයි ගන්නේ හැබැයි වෙනස තියෙන්නේ ඒකේ භාෂාව යෙදීම් ස්වභාවය පමණයි හේතුව මම කියවනේ පුද්ගලාත්ය වශයෙන් හැටියට සලකනවා කියන ඒක නිසා. මේ හේතු හේතු කියන වචනේ කියලා කතා කරපු ධර්ම කාණ්ඩ හයක් තියෙනවා. ඒ හයෙන් ප්‍රධාන වශයෙන් තුනයි අනිත් ඒවා නිකන් සමානයි. ඊළඟට තව එකක් තියෙනවා මෙහෙම. ඔය මේ හේතු ධර්ම තියෙන හිත් 71ක් උත් ඒ වගේම චෛතසික ධර්ම 46ට තවත් විදියකට බලනවා මේ හේතු ධර්මයක් නොවි හේතු ධර්ම සමග සම්පයුක්තව යෙදෙන ධර්මිය කියලා කියනවා සහේතුක ඊළඟට කියනවා මේ හේතු ධර්ම නොවි හේතු ධර්ම සමග නොවන්නා වූ යෙදෙන ධර්ම කියලා කියන. ඒ තමයි අපි හිතමු මෙහෙම අපි හිතමු මෙහෙම අහේතුක සිත් තියෙනවනේ. ඒ කියන්නේ ඔය රූපෙම වැඩ කරන්නේ නැති හිත්‍යාවක් තියෙනවනේ. අපි කියවනේ සහේත් මේ කියන්නේ අහේතුක සිත් කියලා 18ක් ඔය අහේතුක සිද්ධාට හැටි සලකන්නේ ඔය චක්කු විඥානය කියන එක අහේතුකයි. චක්කු විඥානය කියන එක අහේතුකයි. හේතුව චක්කු විඥානය තියෙන හරිය රූපයක් කියම නැහැ. ද්වේෂයකුත් නැහැ, මෝහයකුත් නැහැ. අලෝභයක් නැහැ, අද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒක නිසා චක්කු විඥාන සිත. ඒකේ තියෙන්නේ නිකම්ම නිකම් අහේතුක පවතිනා වූ චිත්ත ගතියක්. තවත් චෛතසික ටිකක් ඒක. එතකොට මේ මේක ඇවිල්ලා අහේතුකයි නැච හේතු න හේතු Taman හේතු වෙන්නේ නැහැ ඒ වගේම තමයි අනිත්‍ය අයි ඉඳ වෙන්නේ අනිත් හේතු ස්වභාවයෙන් තොර වෙච්ච සායිචක ධර්මයක් ඒක ඒක නිසා ඒ ධර්ම කාණ්ඩයට එක්කාසු කර ගන්නවා සලකා ගන්නවා අහේතුකව තියෙන සිත් 18යි ඔය අහේතුක සිත්වල වැඩ කරන මේ අන්‍ය සමාන චෛතසික ධර්ම තිබෙනවා මේ 12. ඒ ටිකයි තව තියෙනවා මේ රූප 28ක් තිබෙනවා. ඒ රූපයි නිර්වාණයයි. මේ ධර්ම වලට කියනවා න හේතු. මේවා හේතු ධර්ම නොවේ. රූප කියන්නේ හේතු ධර්ම නෙවෙයි. චෛතසික කියේ ඒ යෙද චෛතසික ධර්ම හේතු ධර්ම නෙවෙයි. නිර්වාණ හේතු ධර්ම නෙවෙයි. ඒ නිසා න හේතු ධම්මා ඒ වගේම තමයි අහේතු ධර්මයක් වෙනවා. ඒ ධර්ම වලත් බලනකොට අපි අර මුලින් කිව්වා වගේ ওই ටිකේ තිබෙන ස්කන්ධ ධර්ම පහක් හම් වෙනවා ස්කන්ධ වශයෙන් ධර්ම පහක් ආයතන වශයෙන් ධර්ම ওই ටිකේ 12ක් හම් වෙනවා ධාතු ස්වභාව වශයෙන් ධර්ම 18ක් හම් වෙනවා සත්‍විතාවසේ ධර්ම තුනක් හම් වෙනවා ඔය කිව්වේ ඔය අවසාන හේතු ධර්මය හැටියට සලකන න හේතු සහේතුක ධර්මතා ගොඩවල් දෙකයි. දැන් මේ හරිය වෙනකොට අපි අර හේතු එක්ක කතා කරපු ඔය ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ සමෝහ කියන කරුණ ටික එක්ක මිශ්‍ර කරලා ගත්ත ධර්මතා ටික ඔක්කොම මේ පොදියටම ඒ කොටස ඒ කාණ්ඩයෙන් දැන් කතා කරලා ඉවරයි. තව මේ පින්නතුන්ට අද තව කොටසක් කියලා දෙන්නක් තියෙනවා. ඒ කියලා දෙන්න යන්න ඉස්සර වෙලා මම මේ පින්නතුන්ට අවස්ථාව දෙනවා මේකට සම්බන්ධව තීරුම් ගැනීමට තවත් මොනහරි මේ පින්නතුන්ට මේක අමාරු වෙන්නේ නැහැ කියලා මම විශ්වාසයක් තියෙනවා. හේතුව තිකමාතිකාව පිළිබඳව කතා කරපු නිසා. ත්‍රිකමාතිකාවෙන් ඔය ධර්ම තුන තුන කාණ්ඩ කතා කරා මෙතන තියෙන එහෙම කතා කරපු ධර්මම නැවත කාණ්ඩ දෙකට බෙදලා කියමයි. ඒ නිසා මේ කියපු ධර්ම මේ කාණ්ඩයේ ඔය හේතු කියන වචනේ දාලා ධර්ම කාණ්ඩ හයක් කිව්වා. ධර්ම කොටස් හයක් දැන් දෙකට කියාගෙන ආවා. ඒකේ කිය වචනයෙන් වෙනස් වෙච්ච සමානකම් තිබෙනා වූ කාණ්ඩ දෙකක් කිව්වා. හතරක් කිව්වා දෙක දෙක ඉතින් මේ අවස්ථාවේදී අපේ පින්වත් හැමදෙනාටම මේ අභිධර්මයේට මේ හේතු ධර්ම ගැන කතා කරන්න බොහොම උනන්දුවක් උත්සාහයක් තියෙනවා මෙනෙහි කරන්න උනන්දුවක් උත්සාහයක් තිබෙන ඒ වගේම මේ ධර්ම කාණ්ඩ මෙනෙහි කර කර මේවා සත්‍ය නොවන පුජ්‍යල නොවන ආත්ම ජීවන වන කෙනෙක් නොවන ධර්මයට හඳුනා ගන්නට මහන්සි කරන්නේ ඒ මහන්සි කරන්නේ ඒ වගේ මේ කුසල ඡන්දයේ හොඳට තිබෙන පින්වත් හැම දිනාටම අවස්ථාවක් තියෙනවා. තව මේ ප්‍රශ්න කරලා ඒ වගේම හිතලා මෙනෙහි කරලා මේ සම්බන්ධයෙන් තව ටිකක් හොඳට තේරුම් ගන්න. ඉතින් මේ අභිධර්මයේ කියන එක ඊතාවස්න සූක්ෂම ධර්මයක් ගැන කතා කරන වැඩසටහනක් ඒක නිසා මේ පින්වත් හැම දිනාටම ඔය සූක්ෂම ධර්ම ස්වභාවය තේරුම් ගන්නට මේ කියලා දීපු ටිකක් විතර වැටේවා තේරුම් ගන්නට තේරුම් අරගෙන ඒකෙන් ප්‍රඥා වඩ아가න බැඳීම ඇලීම අහක් කරගෙන කුසල ධර්ම මුල් කරගෙන ඒ තුලින් ප්‍රඥාවත් වඩ아가න ඒ ප්‍රඥාවෙන් ඒ නුවණින් මෙනෙහි කිරීමෙන් සියලුම ධර්මයන් නොඇලෙන නොබැඳෙන ධර්ම ස්වභාව මාත්‍රා බවට තේරුම් අරගෙන සෑම දිනාටම සසර දුකින් මිදලා හේතුඵල ධර්ම රාමයෙන් මිදලා නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේදී ඉතිරි හරිය කියන්න ඉස්සර වෙලා පොඩි අවස්ථාවක් දෙනවා මේ පින්වතුන්ට මේ සම්බන්ධයෙන් මොකක් හෝ වේවා ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නය අහන්න මේ මොකක් හරි කටලුණක් තියෙනවා නම් ඒක නිරාකරණය කරගන්න. තේරුම් ගන්න. බොහොම ප්‍රසන්න නැත් එන අපිට ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන් දැන් කලින් මිත්‍රි. තේරුම් තමයි ස්වාමීන් වහන්සේ මේ දෙවිනික සහේතුක ආචේර ධර්ම නැත්නම් හේතු කියන එකේදී ස්වාමීන් වහන්සේ ඇත් එකක් ධර්ම කියන එක අකුසල් 10යි අයිතිසිකක් කියලා කිව්වා කොටසක් දෙන්න. ඒකයි දුක්ඛකටම අකුසල වලටයි කිසිතවත් ලෝභයයි දේශ මොහ කියන එක තියෙනවනේ ඒකයි පිළිග අදාළ වෙන්නේ නැහැ කිසිතවත් හිත 12 විතරද කියන එක දැනගන්න ඕන අන්තිමලා අනිත් එක ඒක මේ ධාතු හැටියට බලනකොට ධාතු දෙකක් තියෙනවා මනෝ ධාතු ධර්ම ධාතු කියන එක එතනට මනෝ ධාතු ධර්ම ධාතු මනෝ විඤ්ඤා ධාතු ඇතුළත් වෙන්න ඕනේ වගේ එකක් තේරෙනවා විඤ්ඤා හිත හිත හැප් එකක් තියෙන නිසා මේකත් පොඩ්ඩක් හරි මාසයක් තියෙනවා ඒකේ ඔය සහේතුකා චේව ධම්මා නච හේතු කියන කොටසේ ඒ කාණ්ඩයට අපි නැවත හිත යෙදුවෙන් පස්සේ ඇති වෙන්නේ මෙහෙමයි සහේතුකා චේව ධම්මා මේ වත් මේ යොදලා තිබෙන යෙදුම් වල වචනවල නිකන් නූලෙන් ගැස්ලා යන මේ ධර්මස්ස බාර කියන්නේ වචන තියෙන්නේ එහි කියන්නේ සහේතුකා චේව හේතු ධර්මයන් එක්ක යෙදෙන නමුත් තමන් හේතුවක් නොවන යම් යම් ධර්මතා තිබෙනවා. අවස්ථා තිබෙනවා 71ක්. ඒ 71 ගණන් ගන්නකොට ගණන් ගන්නේ මේ අකුසල් සිත් දැන් ඒ ගණන් ගන්නේ අකුසල් සිත් 12 ඔය සෝමන 24 රූපාවචර 15 අරූපාවචර 12 ලෝකෝත්තර සිත 8 සහ චෛතසික ධර්ම 46. ඒ 46 එහෙම ගණන් ගන්නේ ඒකේ මෙහෙමයි ගන්න දැන් අපි මේ මම ඉන්නවා තවත් කෙනෙක් සමග අපි හිතමු මෙහෙම මේ මෙහෙම හිතමු දැන් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා ගිහි පින්වතුන් සමග එතකොට ගිහි පින්වතුන් සමග ඉන්න ස්වාමීන් වහන්සේ එතකොට ගිහි පින්වතුන් සමග ඉන්නවා කියපු ගමන් අර හැබැයි ස්වාමින් වහන්සේ අතහැරෙනවා ස්වාමීන් වහන්සේ ගණන් ගන්නෑ. ඒ ස්වාමීන් වහන්සේ ගණන් ගත්තොත් වෙන්නේ ස්වාමීන් වහන්සේ අගේ පිටුතුම දාටය. ඒ නිසා මේ සහේතුක ධර්මා කියපු ගමන් වෙන්නේ අර ලෝභ, දේශ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන ධර්මතා හය එක ඉන්න අනිත් ධර්ම ටික ගණන් ගන්නවා එතකොට ඉතින් 71ක් වෙන්නේ අර ධර්ම ටික අයින් කරලා ඒක නිසා සහේතු පාදම් ඊළඟට හැබැයි මේ මේ ධර්ම මේ කියන්නේ මේ හිත 71 තියෙන්නේ වැඩ කරන්නේ අර ධර්මත් එක්ක බව හැබැයි හැබැයි මේවා එව්ව නෙවෙයි නච හේතු කියලා කිව්වේ ඒකයි මේවා 71ම හේතු නොවේ. හැබැයි හේතුත් එකයි. චෛතසික 46 හේතු නෙවේ. හැබැයි ඒවා නැච හේතු. හැබැයි හේතු ධර්මත් එකයි. ඒක නිසා සාහිත්‍ය පාඨයේ ධම්මා නැච හේතු කියලා කිව්වා. ඊළඟට කියනවා මේ ඔය ධර්මතා මේ ටිකෙන් කියනවා මන ආයතන හැටියට ගත්තාන් පස්සේ මෙහෙමයි තියෙන්නේ. ආයතන හැටියට ගත්තාන් පස්සේ ඔය සිත් ඔක්කොම 71ම අරගෙන ඔය 71ම තමයි නියෝජනය කරන්නේ මේ මන ආයතනය කියලා. ඊළඟට චෛතසික ධර්ම ඔක්කොම ටික අරගෙන ඔය තමයි ධර්ම ආයතනය හැටියට නියෝජනය වෙන ධර්ම. තවත් එකක් වෙනවා ඒ තමයි මේ ධාතු ස්වභාවයට ගත්තයන් පස්සේ ඒක බලන්න ඕනේ මෙන්න මෙහෙම. ධාතු ස්වභාවයට ඉඳ ගත්තයන් පස්සේ කියනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඔය තුනෙන් මෙතන රූප ගැන කතා කරපු නැති නිසා ගණන් ගන්නේ එකයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා. හැබැයි මේ රූප ධර්ම අයිති වෙන්නේ නැති නිසා චක්කු විඥාන ධාතු කියලා කිව්වට චක්කු මේ ඒ ගණන් ඒ චක්කු විඥාන ධාතුයි කියලා ගණන් ගන්නේ නැති හේතුව මේ මේවා ඇවිල්ලා සහේතුක ධර්ම අර චක්කු විඥාන ධාතු කියන එක ඇවිල්ලා අහේතුක ධර්මයක්. මේ මෙතන ගණන් ගන්න සහේතුක ධර්ම 71 විතරයි. එතකොට චක්කු විඥාන ධාතු අහේතුකයි සෝත විඥාන ධාතු අහේතුකයි ගාන විඥාන ධාතු අහේතුකයි ජීවහා කාය විඥාන ධාතු අහේතුකයි එහෙම අහේතුක වෙනකොට අර මේ මනෝ ධාතුව තිබෙනවා මනෝ ධාතුවේ මන ආයතනයට ගන්නවා ඒ ස්වභාවය සහිතක සිත් 71 අනිත් කියලා සැලකනවා ඒකට ගැළපෙන ඒකට අරමුණු වෙන්නා වූ ධර්ම ධාතු ස්වභාවය හැටියට සමහරවිටතන ආයතන වුණාද ධර්ම මනෝදාතු කියලා කියන මනෝදාතු පිටියනේ එතකොට විතර මනෝදාතු පිටියේ අහිස්ක තුනක් විතර එතන හේදෙන්න පුළුවන්ද මනෝ විඥාන ධාතු කොටසත් නේද යන්න ඕනේ කියන එකයි මට ප්‍රශ්නය ධර්ම ධාතු මනෝ විඥාන ධාතු කියන කොටස නේද යන්න ඕනේ කියන එක. තේරුණාද? මනෝ ධාතු ත්‍රිකය ගැන කතා කරන්නේ චිත්ත වීතිය ගැන කතා කරනවා. ආය ධාතු ස්වභාවය හැටියට කතා කරනකොට ගන්නවා ධාතු 18ක් ගැන කතා කරනවා අර ඔක්කොම ටිකත් එක්ක ආවන් පස්සේ හේතු චේව ධම්මා ධාතු ස්වභාවය ගත්තාන් පස්සේ මෙතන සලකන්නේ අනිත්‍ය නැති හින්දා දෙකයි හැබැයි අපි හිතනවා නිකන් අර චක්කුඥා චක්කු විඥාන ධාතු කියලා ගත්තාන් පස්සේ එහෙම තියෙනවා කියලා දෙකේ ආයත් ආයත්ම ප්‍රශ්නේ ආයත් ආයත සහන ස්වාමීන් වහන්සේටම අපි දැන් ගිය සමානනේ මනෝදාත ත්‍රිකය ගැන අහනකොට සාමාන්‍ය කිව්වේ මනෝදාත ත්‍රිකය කියලා මේ පංචද්වාර වචන හිතයි සම්පටිත දෙකයි කියන එක. එතකොට මේ දෙක හේතු පොඩිදී මෙතන මනෝධාතු ගණයට එනවාද කියන ප්‍රශ්නේ ආවා. එතකොට ධර්ම ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතු කියන දෙකවත් සමාන කියන්න පුළුවන් කියන එකයි ආසන. ප්‍රශ්නේ තේරුම් ගන්න. ආ ඒකයි. මනෝ ධාතු ත්‍රිකේත ගණන් ගන්නේ මහත්යා මනෝ ධාතු ත්‍රිකේත ගණන් ගන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි සම් පංචද්වාරා වර්ධනය. ඒ කරුණු තුනම ඇවිල්ලා අහේතුක ගොඩක වැඩ කරන නිසා මේ සහේතුක ගොඩේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ගණන් ගන්නෑ. ඒ අහේතුක ගොඩේ ගණන් ඒ ටික මනෝ ධාතු ත්‍රිකේ ගණන් ගන්නේ චක්මනේ චිත්ත වීර්යය ගැන කතා කරනකොට ඒ අහේතුකත් එක්ක සම්බන්ධ කරලා කතා කරනකොට පමණයි. දර්ශන වලදී ධර්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියන කොටස් දෙක නෑ දෙන්න ඕනේ සම්මතන. හඳම නැහැ නෑ කරනවා. මනෝ ධාතු හරි. මනෝ ධාතු හැටියට ගණන් ගන්නවා ධම්ම ධාතු හැටියට ගණන් ගන්නවා. සඳහන් කරයි ඔබ සඳහන් කළේ අවසාන වශයෙන් සඳහන් කළේ න න හේතු සහේතුක න හේතු අහේතුක කියන ධර්ම ඒ ධර්ම සාධක පොඩ්ඩක් පැහැදිලි කරන්න සන්නත් දෙවල් කරනවා න හේතු ආය කියන වලන නැත්නම් න හේතු සහේතුක න හේතු අහේතුක කියලා ගන්න තමයි දෙකක් ගැන කතා කළා හරි හරි න හේතු සහේතුක න හේතු අහේතුක ඒක බලන්නේ ඒකයි න හේතු කියලා කිය සමහර ධර්ම තිබෙනවා ඒ ධර්ම වල හේතු ගුණය නැහැ. හේතු ධර්ම ස්වභාව ගුණේ නැහැ. ඒක නිසා ඒවට කියනවා හේතු ධර්ම නෝන ධර්ම කියලා. හැබැයි හේතු ධර්ම තමන් හේතු ධර්ම නොඋනත් ඒ හේතු ධර්ම නොවන ඒවට වැඩ කරන්න වෙලා තිබෙන්නේ හේතු ධර්ම එක් ඒක නිසා කියන සයිලන්ට් විපාක ඒ ඒ ගණන් ගන්නෙ ඔය සිත් 71 විතරයි. ඒ සිත් 71 ඒ සිත් 71ම න හේතු තමයි. ඒව හේතු ධර්ම නෙවෙයි. හැබැයි හිත් 71ට වැඩ කරන්න වෙලා තියෙන්නේ අර හේතු හැටියට කතා කරන්නා වූ අර ධර්මත් එක්ක. ඒක නිසා කියනවා න හේතු ධම්මා ඒ උනාට සහේතුක. අනිත් එක කියනවා මෙහෙම. න හේතු ධම්ම. ඒව හේතු ධර්ම නෙවෙයි. හැබැයි හේතු ධර්ම නොඋනාට ඒ වැඩ කරන්නලා තියෙන අහේතුක ධර්මත් ඒක. ඒ ටික ගත්තන් පස්සේ ඔක්කොම ගන්නේ අහේතුක සිත් 18ක් ඒ වගේ ඉතින් චෛත්‍යක ධර්ම පොඩි ගානකුත් රූප ධර්ම 28ක් නිර්වාණ ධර්ම. මේවා න හේතු ධර්ම. මේවා නිවන් මේ මේ මේවා වෙලා හේතු ධර්ම නොවේ. හැබැයි ඒ හේතු ධර්ම නොවුනාට වැඩ කරන්න වෙලා තියෙන්නේ අ හේතුක ධර්මත් එක්කයි. ඒක නිසා ඒ ධර්ම 18යි චෛතසික ධර්ම ටිකයි 12 ඊළඟට රූප ධර්ම ටිකයි නිර්වාණ ධාතුවයි සලකනවා හේතු ධර්ම නොවන අහේතුක ධර්මත් එක්ක වැඩ කරන ධර්ම හැටියට. තනකාර පොඩි ප්‍රශ්නයක් ගියත් කරේ මතක් වුණා තමයි මට අහන්න දැනුණ තනද මේ දැන් මේ හේතු ධර්ම දැන් උදාහරණයක් තණ්හාව කියන චෛතසිකය දැක්කොත් තමයි මෙතන ඒවා ඒවා නිසා මේ සිත් හරි බලවත් වෙනවා කියලා කියන දක්ෂල මුල් වගේ බලවත් නේ කියන සම්නත් ඒවා මේ අධිපති පක්ෂයෙන් පක්ෂ වෙනවා කියලා කිව්වොත් හරි සම්නත් සමිත සාහිත්‍යක වලට සේවන් කරනයි. ඒවා මේ ඒවා මෙහෙමයි වෙන්නේ අධිපති ධර්ම තිබෙන්නේ මෙහෙමයි. අධිපති ධර්ම හැටියට සලකන්න පුළුවන් ධර්මතා තිබෙනවා ඒ තමයි චෛතසිකයක් තිබෙනවා ඡන්ද චෛතසිකය. තව චෛතසික ධර්මයක් තිබෙනවා වීර්ය චෛතසිකය. එකක් තිබෙනවා මනස හිත. ඊළඟට අනිත් එක තමයි ප්‍රඥා. ඔය හේතු ධර්ම හයෙන් අධිපති වැඩි කරන්න පුළුවන්කම තිබෙන්නේ එකම ධර්මයට ඒ තමයි හමුවය කියන ප්‍රඥාවට. අනිත් ඒවා එතනදී අධිපති ධර්මයේ කරන්න යන්නේ නැහැ. ඡන්දය කියන එක ඇවිල්ලා ලෝභය නෙවෙයි. ඡන්දය කියලා කියන්නේ වෙන වෙන චෛතසික ධර්මයක්. හැබැයි මේ මේකෙන් මේ කියපු ධර්මතා හයෙන් අධිපතිකම කරන්න පුළුවන්කම තිබෙන එකම නියෝජිත ධර්මයේ තමයි මේ ප්‍රඥා চৈতසිකේවත් අමෝහය අනිත් එකට බෑ හැබැයි ඒවා අධිපති වැඩි කරන් යන්නේ නැතුව ඒවා හේතු වැඩි තමයි කරන්නේ. ආ කියන්නේ හේතුපත්‍ය කියලා කියන්නේ ඒක. අපි මේ අහඳයි සාමාන්‍යයෙන් තියෙන නම් අහන්නකෝ නැත්නම් ඒක මම වැරදි විදියට දැනගෙන හිටිනවා. අපේ සමිනාන්ත මේ සංඥාවේ විචෝචකේ මේ හයම මේ හයම පොඩ්ඩක් අයි කියන්නේ මේ නම්බරින් කියන පුළුවන් සංඥාන්ත. අපි හේතු විචෝචකේ හැටියට එහෙම නැත්නම් හේතු කාණ්ඩේ හැටියට බලන්නේ ගත්තේ ඒ තමයි හේතු හේතු අහේතු කියලා මේ වෙන් කරගන්න ධර්මතා දෙක. එකක් තමයි සරලයි. හරිම සරලයි. හේතු හැටියට සලකන ධර්ම ඒවා කියන හේතු ධර්ම හේතු හැටියට සලකන්නේ නැති ධර්ම න හේතු ධර්ම. ඊළඟට කියනවා සහේතුක ධර්ම අහේතුක ධර්ම කියලා කියන්නේ හේතු ධර්මයන් එක්ක හින්න ධර්ම ඒ වගේම හේතු ධර්මයන් නොවන එකක් නොවන එකත් එක්ක ඉන්න ධර්ම කියලා. ඊළඟට කියනවා ඒකම ඔය දෙවෙනි කියපු කොටසම ඒ කොටසම කියන වෙන විදියකට භාෂාව වෙනස් කරලා කියනවා කියන්නේ. ඒකට කියනවා හේතු සම්පයුක්තක වෙච්ච ධර්ම. හේතු එක්ක එකට යෙදී වැඩ කරන ධර්ම හේතුන් එක එකට නොයදී වැඩ කරන ධර්ම. ඔය සහේතුක ධර්ම කියන එකම තමයි. ඊළඟ කියනවා අහතුනා හතරක් හත ඊට පස්සේ කිව්වා අද අපි කිව්වේ හේතු මේකෙන් කියන්නේ මෙහෙම. හේතුවක් වෙනවා වගේම අනිත් හේතුන් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒකට කියන හේතු චේතනම සහේතුකක්. අනිත් එක කියනවා හේතුක හේතු ධර්මයන් එක්ක යෙදিলা වැඩ කරන්න ක්‍රියාත්මක වෙන්න වෙනවා උනත් නැතේ හේතු ධර්ම නොවේ ඊළඟට කියනවා ඒකම හේතු චේව ධම්මා හේතු සම්ප්‍රේතකා ඒ කියන්නේ තමන් eh, හේතු ධර්මයක් වෙනවා වගේම තවත් හේතු ධර්මයන් එක්ක සහසම්බන්ධව යෙදিলা ක්‍රියාත්මක වෙන සිදුව. ඊළඟට කියනවා හේතු ධර්මයන් එක්ක යෙදিলা ක්‍රියාත්මක වෙන්න සංපයුක්ත වෙන්න සිද්ධ වෙන ධර්ම තිබෙනවා නම් නමුත් හේතු නෙවෙයි කියලා. භාෂාවේ වෙනස විතරයි තියෙන සහේතුක සංපයුක්ත කියන එක විතරයි. අවසානයේ කිව්වේ මොකද්ද? මේ න හේතු ධම්ම හේතු ධර්ම නොවේයි හැබැයි මේ හේතු ධර්මත් එක්ක ඉඳ සිද්ධ වෙනවා. අනිත් දෙයක් කිව්වා න හේතු ධර්මා හේතු ධර්ම නොවේ හැබැයි හේතු ධර්ම නොවනවත් එක්ක ඉඳ සිද්ධ වෙනවා. මේක මෙන්න මෙහෙමයි. මේ ධර්ම ඇයි මේ විදිහට ඇත්ත වශයෙන්ම කියලා තියෙන්නේ කියලා බැලුවෙන් පස්සේ තියෙන්නේ එක වෙලාවකට ප්‍රශ්න ගත වෙනවා. ප්‍රශ්නයක් හැදෙන්නේ හේතුව මේ මෙව එක ස්වરૂපේ අපිට අපිට දැනෙන්නේ නිකන් හඬ ඇහෙන්නේ එක එකම දේ මේ නිකන් පොඩ පොඩ වචනයක් ඒක මේට කර කර කියනවා කියන හැඟීමක් තමයි ඔය එන්නේ. හැබැයි එහෙම අපිට නිකන් අර හිතුණට ඔකේ තියෙන්නේ හැම නෙවෙයි. ඔකේ තියෙන්නේ මේ ඔකේ තියෙන්නේ මේ ආර්යයන් වහන්සේලා යම්කිසි ධර්මයක් දිහා බලනකොට ආර්ය හිත ඇවිල්ලා නිකන් අඩුවේ පාඩුවෙන් අත්දලා ගස්සලා ස්කිප් කර යන්නේ. ඒ තමයි ආර්යයන් වහන්සේලාගේ හිත. ඒ තමයි ආර්යයන් වහන්සේලාගේ නුවණ. දැන් මේ මණිකක් මැණික් බලනවනේ ඔය කට්ටිය. මැණික් බලනකොට මැණික් මුල්ටි කරලා බලන කෙනා එයා මේ මැණික් ගල ආලෝකයට ඉර එළියට අල්ලලා ඊළඟට මැණික් ගල මේ ඉර එළියට අල්ලනවා අනිත් එක තමයි ආලෝකයට අල්ලනවා අල්ලා බලන්නේ එක පැත්තකින් නෙවෙයි. ඒක කරකව කරකව බලනවා. ඒත් කරකවනවා අනිත් අතට කරකවනවා ඒ විදිහට බලනවා. ගියක් ගන්න යන මිනිස්සයා ඒ ගියේ හතර පැත්තෙම ගිහිල්ලා බලනවා. ඒ විතරක් නෙවෙයි. භූමිය බලනවා. ඒ විතරක් නෙවෙයි. වාලේ බලනවා. ඒ විතරක් නෙවෙයි. හද කාලේ බලනවා. ඒ විතරක් නෙවෙයි. යතර තිබෙන ද්‍රව්‍ය බලනවා. ඒ විතරක් නෙවෙයි. ඒ විලාක උණුසුම බලනවා. දැන් බලන්න ආනියෝගේ පරිපූර්ණ දැනීමක් එතකොට ඒක තියෙනවා. ඒ වගේ මේ එක ධර්මයක් ගත්තයින් පස්සේ මේ ආර්යයන් වහන්සේලාගේ හිත ආර්ය හිත මේ හේතු ධර්මයක් ගත්තොත් එහෙම හේතු ධර්මයට මුල් තැන දීලා ඒක මොකටද හේතු වෙන්නේ කියලා ඒකේ සහචර ධර්ම ටිකක් බලන්න. ඉස්සරලා බලන්නේ හේතු ධර්ම. පැත්තෙන් හේතු ධර්ම දිහා ඉඳලා ඒ හේතු ධර්ම මොනවටද හේතු වෙන්නේ කියලා හේතු ධර්ම පැත්තේ ඉඳලා බලන්න. ඊට පස්සේ යනවා හේතු ධර්ම වලින් අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට ඉඳලා ඒ පැත්තේ ඉඳලා බලනවා මේ පැත්තට මේවා හේතු ධර්ම නොවන ධර්ම ඊළඟට මේ හේතු නොවන ධර්ම වලට හේතු වෙන්නේ මොකක්ද කියලා ඒ පැත්තේ ඉඳලා මේ හේතු ධර්ම දිහා බලනවා. ඊළඟට හේතු ධර්ම වලට මේ ඉන්න සිද්ධ වෙන යෙදෙන්න සිද්ධ වෙන තවත් හේතු නොවන ධර්ම මොනවද ඔය විදිහට එකට එකට එකට එකට හතර පහ පැත්තෙන් ගිහිල්ලා බලනකොට මේ එක ධර්මයක එක ධර්මයක තිබෙනා වූ ජී ස්වභාවය අනිත්‍යයකට උපකාර වෙන ස්වභාවය ඒකේ විරුද්ධ ස්වභාවය හොඳටම පැහැදිලි වෙලා යනවා. ඒක නිසා තමයි ඔය එක ධර්ම ගුණයක් හතර පස් අපි මේ එක විදිහට කතා කරපියක්. මේ තවත් එකක් අපි හිතුවොත් එහෙම වතුර ගැන හිතනද වතුර ගැන හිතුවෙන් පස්සේ ප්‍රධාන වශයෙන් වතු කතා කරනකොට පිපාසයේ සංසිඳව ගන්න වතුර නාගන්න හේතු වතුර ඊට පස්සේ පිපාසයේ සංසිඳව ගන්නට වතුර අවශ්‍යයි ඊළඟට නාගන්න වතුර අවශ්‍යයි කියලා වතුර වල තිබෙනා වූ ප්‍රයෝජනකම් දෙකක් විතර බලන්න. එතනින් නවතින්නේ නැහැ. වතුර අවශ්‍යයි මේ ගෙවල් දොරවල් හොදන්න අවශ්‍යයි. ඊළඟට ගහකට මොනකට දාගන්න අවශ්‍යයි. ඒ විතරකුත් නෙවෙයි. සිමෙන්ති ටිකක් බදාම ටිකක් කතා ගන්නත් අවශ්‍යයි. ඒ විතරකුත් නෙවෙයි. ඊළඟට කියන්න අවශ්‍යයි. ඒ විතරකුත් නෙවෙයි. දැන් ගෙවල් වල මේ වේද ඉස්සරහට පීකත් වතුර තියෙනවා. ඒක නිසා මේ වතුර කියන දේ කොච්චර ප්‍රමාණයකින් ඒක මේ සත්‍යයට, මිනිස්යාට ප්‍රයෝජන භාවයෙන් ඉදිරිපත් වෙනවාද, ක්‍රියාත්මක වෙනවාද, තියෙනවාද කියන කාරණේ ගලන් පසු වතුර වල තිබෙනා වූ උපකාරක ස්වභාවය නියෝජනය කරන ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන්. වගේ මේ ආර්යයන් වහන්සේලාගේ හිත එක ධර්මයක් ගත්තයින් පස්සේ ඒකේ තිබෙනා වූ දීගේ පළල හැඩ වැඩ හැම දිශාවෙන්ම ගිහිල්ලා බලලා ඒක පරිපූර්ණව තේරුම් ගන්නවා. එතකොට තමයි මේක කියන්න පුළුවන්කම වෙන්නේ මේ ධර්මයේ මෙහෙමයි කියලා. ඒක නිසා තමයි ඔය සමහර ධර්මවල එක ස්වરૂපයේ තිබුණට පුටි අකුරක සමහර ඒවාගේ තිබෙන්නේ අයන්නයි සයන්නයි විතරයි. වෙනස් කර. හැබැයි අයන්නේ මුයි සයන්නේ මුයි කරන වෙනස මහා ලොකුයි. හැබැයි අකුරු දෙකයි. මොන විදියට? ඔබේ කාරණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුකම්පක මේ හය පාළියෙන් කියන්න පුළුවන් දෙයක්. මේ අංග හය. ඒක මම එවන් මොනිට මේක තියෙනවා ධම්මසංගය එකතරනේ. ආ නෑ. එනවා මට හය වන්. හොඳයි. තවත් කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නයන් පොඩි ගහන සංගමනත් අර මේ චතුරාර්ය සත්‍ය වශයෙන් බලනකොට අපි කතා කරේ අර සහේතුක චේව ධම්මා නැච හේතු කියන කොටසේ එනකොට චතුරාර්ය සත්‍ය වශයෙන් ගන්නකොට ලෝභයේ සමුදය සත්‍ය වුණා ඒකවල දුක්ඛ සත්‍ය හැටියට අනිත් කොටස් සියල්ලම වගේ එනවා වගේ අදහසක් තියෙනවා සමහරවිට කොහොමද තේරුම් ගන්නේ? එහෙම තියෙනවා ඒකේ එක වෙලාවකට ඔය සමහර තැන්වල සත්‍යතා දෙකක් වෙනවා සමහර තැන්වල සත්‍යතා තුනක් වෙනවා ඒකෙදි සත්‍යතා දෙකක් වෙන්නේ මේ සත්‍යතා දෙකක් වෙන්නේ මෙහෙමයි චෛතසික ගුණය තණ්හාව කියන එක හේතු ධර්මයේ හැටියට එහෙම නැත්නම් දුක්ඛ සමුදය හැටියට අයින් කරායින් පස්සේ අනිත් චෛතසික ගුණම අයිති වෙනවා මේ දුක්ඛ සත්‍යයටයි හැබැයි තව කොටසක් එකතු වෙනවා මේ මාර්ග සත්‍යයට හැබැයි මාර්ග සත්‍යයට අයිති වෙන ටික සම්පූර්ණව ගන්නේ ලෝකෝත්තර හරිය නිසා ඒ 70 එකක් ගත්තොත් එහෙම අවස්ථා තුනකට වැටෙනවා මම හිතන්නේ මේ මහත්තයාට මේ කියන එක තේරෙන්නේ අපි හිතමු 71ක් ගත්තා කියලා එතකොට 71 දී සිත් 71ක් ගත්තම එතන රූපෝත්තර සිත් අටක් අයිති වෙනවානේ. ඒ ලෝකෝත්තර සිත් අටක් අයිති වෙනකොට ඒ විදිහට ගත්තොත් එහෙම එතනදී මාර්ග එක සම්මාදිට්ඨිය ආදී දේවල් ගෙදෙන ඉඳන් මාර්ගත් වැටෙනවා. එතකොට මේ අනිත් ඒ 71කින් අඩු කරාම 8ක් අඩු වෙන පස්සේ ඇති වෙනවනේ 60 තුනක් ඒ ටික ගණන් ගැනීමකොට ගණන් ගැනීමේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක විතරයි. අර මාර්ග සත්‍ය හැටියට ගණන් ගන්නවා අනිත් එක. දැන් ඔහම හිතාගත්තම තව එකක් තියෙනවා මේ ඔය විස්තර කතනයක් තිබෙනවා දැන් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා ගත්තයින් පස්සේ එක විග්‍රහයක් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් විනිර්මුක්ත කරලා එහෙම නැත්නම් වෙන් කරලා කතා කරනවා ලෝකෝත්තර සිත් කට ඒකට කියන සත්‍ය විනිර්මුක්ත ධර්ම අටයි මාර්ග සත්‍ය හැටියට ගත්තයින් පස්සේ අනෙක් ප්‍රඥා චෛතසිකයේ එහෙම එහෙම බෙදෙනවා. එතකොට මෙතන මේ සත්‍යතා දෙකක් වෙන්න හේතුව ඔය ලෝකෝත්තර ධර්ම අයින් කරත් නැහැ. ලෝකෝත්තර ධර්මත් එක්ක යන්ත්‍රිකකින් ගත්තොත් එහෙම තුනක් වෙනවා. ඒ නිම තමයි ඔක තියෙන්නේ. සාමාන්‍යයෙන් එතකොට සිත්නම් රහත් එක්කින් අටකරු කරන් මේ සිත් ටික දුක්ඛ සත්‍ය හැටියට ගන්න බව තේරෙනවා. ඒකට අනිත් චෛතසික ටිකත් ඔක්කොම එනවා නේද කියලා මතක් වුණා ඒක. එනවා එනවා එනවා. ඒ චෛතසික කියන්නේ ඒ 46න් 45ක් එනවා මේ දුක්ඛ සත්‍යයට. හොඳයි බොහොම පිළිපදිනවා. තේරුණා. අන්තර සම්බන්ධ එතන එතනදී එතකොට මේ සමුදේ කියලා ලෝභය ගත්තාම එතකොට අපි කලින් ලෝභය අයින් කරා නේද හයම කියන්නේ එතකොට ඒ හයම අයින් කරලා මෙතනදී ආයේ ඒ ප්‍රතිපදික සමුදේ හැටියට ගන්න කියනකොට ඒ කොම්පානන්ත විතරම ඒ දුක ඔය අපි කියවනේ හයක් හේතු හේතු ධර්ම හයක් කියවනේ හේතු හේතු හේ න හේතු කියලා ගොඩවල් හයක් කිව්වා. ඒ ගොඩවල් හය ගත්තම ඒ ගොඩවල් හයේම චතුරාර්ය සත්‍ය ධර්මයන් කතා කරනකොට එක මට්ටමට එන්නේ නැහැ. ඒකේ එක කොටක කතා කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එන්නේ එකයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එන්නේ දෙකයි. සමහර ඒ කොටේ අනිත් පැත්තට යනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් තුනක් වෙන්න පුළුවන්. ආන් ඒ වගේ මේ එකක් දෙකක් වෙනවා තුනක් වෙනවා අර හැම එකේම මේ එක සමාන වෙන්නේ නැහැ කියලා අපි හිතේ දරගන්න. සාමාන්‍යයෙන් අද අපි කතා කරන සපේසුක හේව ධම්මා නැත හේතු කියන කොටසේ අපි අකුසල් අයෙහි 71යි පැස්ටි කප්පිටයි දැක්කා මේ අර හේතු කියන කොටස හේතු කියන සයිසික අය අපි අයින් කළා. ඒක මේ විදර්ශනා කරන හැටි කියනකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියලා එකත් සමුදය සත්‍ය කියලා දැන් ලෝභයේ න්‍යාය එන්නේ කියන එක තමයි සමන්තයි කියලා ආ ආ හරි දැන් තේරුණා. එතනදී රූපය අයින් කරාම පස්සේ මහත්යා ගන්නේ වන්නේ අනික් තියෙනවනේ අපේ මාර්ග සත්‍යයට හේතු වෙන ධර්ම තිබෙනවනේ. මාර්ග සත්‍යයට හේතු වෙන්නා වූ ධර්ම ටිකයි දුක්ඛ සත්‍යයට හේතු වෙන්නා වූ ධර්ම කාණ්ඩය විතරයි ගන්න. අන්තරපාන ප්‍රදේශයන් දුක්ඛ සත්‍ය මාර්ග සත්‍ය විතරයි කියන්නේ කියන්නේ නේද? ඒක දුක්ඛ සමුදය සම්පත්‍ය. ඔව්. සමහර තැන්වලදී ඇති වෙනවා දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි සමහර තැන්වල ඇති වෙනවා දුක්ඛ සත්‍යයයි මාර්ග සත්‍යයයි. ලෝභය අයින් වෙනකොට සමුදය සත්‍යයයි. වෙනවා. වෙනවා. සමිනාද ඒකම තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න යහන්නේ. ඒකෝ දැන් අපි මෙතන කතා කරන්නේ පහේතු ප්‍රත්‍යය ධම්මා නැච්ච හේතු කියනකොට ඒකෝ නැච්ච හේතු කියන්නේ ඒකෝ හේතු වෙන්නේ නැහැ. අර හැම අයින් කරන හින්දා ඒකික චතුරාර්ය සත්‍ය වශයෙන් ගන්නකොට සමුදය සත්‍ය කියන එකක් කියන්නේ ඇත්තටම ඉන්නේ දුක්ඛ සත්‍යත් නිරෝධ සත්‍යත් කියන එක විදිහට සැලකුවොත් හරිද සාහනා? උන්හාව යම් කිසි තැනක අයින් කරාද එතනදී සමුදය සත්‍ය අයින් වෙනවා. අනෙක් සත්‍ය දෙක තමයි බලපන්නේ. හොඳයි. තවකාරී මොනවාගේ ප්‍රශ්න තියෙනවද? ඉස්සලාම කිව්වේ ඒ විදිහටද? වෙන විදිහටද? සංඥාත් ඉස්සල්ලා අපි ලියලත්තේ කිව් විදිහට දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි කියලා ලියාගත්තේ එතන අර සමුදේ සත්‍ය ආපු හැටි තමයි ප්‍රශ්නේ මේ මොකද අපි දැන් කතා කරේ නැච හේතු කියන තැනින්ද කොහොමද සමුදේ සත්‍ය ආපහු එතනට ආවේ කියලා ලෝභය කියන චෛත්‍යික ඒකයි මම දැන් දුන්නු මහත්යත් ඇහුවේ දැන් තේරෙන හැටියට එතකොට ඇත්තට මේ ලෝභය කියන එක අපි සලකන්නේ නැතිව නැච හේතුින්ද මෙතන එන්නේ දුක්ඛ සත්‍යයයි නිරෝධ සත්‍යයයි කියන එක තමයි දැන් තේරුම් ගන්න. ආ ඒකේ තව පොඩි පොඩි එහෙම කියපු නිසා පොඩි පටලැවිල්ලක් එහෙම යම් කිසි දෙයකින් ආවොත් එහෙම ප්‍රයෝජනෙට ගැනීමට මෙන්න මේ විදිහට ඒක හිතාගන්නේ හොඳයි. අපි මේ අර සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියන තැන තමයි ඔය පටලැවිල්ල ඇවිල්ලා තියෙන්නේ. මේ සහේතුකා දෙකෙන් අපි ගත්තොත් සහේතුකා ධම්මා කියලා කිව්වම හේතු සහිතව පවතින ධර්ම. හේතු සහිතව පවතින ධර්ම කියලා ගත්තන් පස්සේ 71ක් වෙනවනේ. ඊට පස්සේ චෛතසික ධර්මත් ඉතින් ඒ වගේ තියෙනවනේ 52ක්. ඒ කියන්නේ දැන් හේතු කුසල සිතුත් එක්ක ගන්නවනේ. ඒකේ ගත්තන් පස්සේ ඒ ගුඩි එන්නේ සත්‍යතා තුනයි. හේතුව චෛතසික ධර්ම 52ක් එනකොට සහේතුකා ධම්මා කියනකොට ඒ සිත් හත එකම අයිති කරගන්නවා. ඊට පස්සේ ඒකේ සත්‍යතා තුනක් වෙනවා. ඊළඟට ඒකම අනිත් පැත්තට ගියාම අහේතුකා වෙච්ච ගමන් එතනදී ඇති වෙනවා සත්‍යතා දෙකක්. එතනදී ඇති ඇති වෙන්නේ අහිතුක සිත් 18ක් වෙනවා. චෛතසික ධර්ම ඇති වෙනවා 12ක්. ඊළඟට ඇති වෙනවා රූප ධර්ම 28ක් ඇති වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා අර මෝහ නිර්වාණය ලැබෙනවා. ඒ නිර්වාණ ලැබෙනින්ද ඇති වෙන්නේ සමුදේ සත්‍ය ගණන් ගන්නේ නැහැ. ඒ වෙනුවට නිර්වාණ ධාතුව අයිති වෙනවා නිරෝධ සත්‍ය හැටියට ඊළඟට අනිත් අහේතුක tikai රූප tikai ඔක්කොම ඇති වෙනවා දුක්ඛ සත්‍ය හැටියට. ඒ විදිහටයි මේ පටලැවිල්ල निराකරණය කරගන්න ඕනේ. සෝනතර මේ දන්ත මහත්මයා ප්‍රශ්නයේදී ධර්මතාව නිරෝධ සත්‍යද වෙන්න ඕනේ කියන එක ඒතරද අහේතුක අයින් කරපු නිසා මේ නිර්වාණයත් අහේතුක කොටේනේ කියන්නේ ඒකට අහේතුක නිර්වාණය ආයේ සහේතුක කොටට එන්න බෑ වගේ එකක් තේරුම් ගන්න ඒක හරියට එහෙම හිතන්නේ අහේතුක කොටේ තියෙනකොට ඒ නිර්වාණ ධාතුවේ හේතු නැති හින්දා ඒක ඒ මෙතනදී කතා කරනකොට අහේතුක කොටට වැටෙනවා එතකොට නිර්වාණ ධාතුවේ එක සත්‍යයක් හැටියට එනවා ස්වාමීන් වහන්සේ විතර වහන්සේ විස්තර කරනවා කියනවා මේ මේ අර මාර්ග ටික අට සත්‍ය විනිර්මුක්ත කියලා වගේ වචනයක් පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න පුළුවන් සම්මානස නැත්නම් පස්සේ ඔව් පස්සෙලා කියන්නත් පුළුවන් ඒකේ විස්තරය මේ ඒකේ විස්තරයක් තියෙනවා ඒ හේතුව මේ සති විනමුක්ත එකකුත් තියෙනවා හේතුව දැන් මේ සම්පූර්ණම මාර්ග සිත් හතර එක වෙලාවකට ගන්නවා මේ එක වෙලාවකට ගන්නවා මාර්ග සත්‍ය හැටියට දැන් මේ ටික ඔක්කොම ගත්තයන් පස්සේ තියෙන්නේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි දැන් මේ මාර්ග සතියට ගන්නකොට අර මුලින් තිබෙන්නා වූ ටික මේ ඔක්කොම ටික වැඩි යන්නා වූ ධර්ම හැටියට මාර්ගී වැඩි යන ධර්මයක් හැටියට ගන්නවා. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයන් කියලා ගත්තාන් පස්සේ සමහර තැනකදී ඕක මේ අයින් කරන විනිර්මුඛ ධර්ම හැටියට තමයි. ඒකේ තියෙන්නේ කාරණයක් මම ඒක ඉස්සරහ අවස්ථාවකදී පොඩි විස්තරයක් එක්ක මම ඔබ කියලා දෙන්නම්. හොඳයි සායනා කොහොමද? තවත් කාට හරි මොනවා ප්‍රශ්න තියෙනවද? මාත් දැන් ඉතිරි කොටස් කොටස් කියනවා කියන්නේ දැන් තමයි ඒක දෙන්නා හොඳයි. සේවන්තයි. හොඳයි. ඉතිරි කොටස ඉතිරි කොටසේ තියෙන්නේ ඉතිරි කොටසේ තියෙන්නේ මෙහෙමයි කොච්චරක් වෙලා තියෙනවද ඒකට අර දිගුත් නම් තියෙනවා තව විනාඩි නම් 10ක් 15ක් තමයි තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙමනම් අපිට බදාදා ගන්නත් පුළුවන් ඒ කොටස එහෙමනම් නේද අපේ හැමදෙන්නේ. ටිකක් ගොඩක් වෙලා යන නිසා ඒ කාණ්ඩයක්ම තියෙනවා. අපිට එහෙමනම් ඒ කොටස බදාදට යදාගන්න පුළුවන් වෙයි. එහෙමයි අපේ හැමදෙන්නේ. ජයන්ත මහත්මයා හොඳයිද? හොඳයි එහෙම හොඳයි නේද? මේ ඒක එක දිගට කරන්නේ හොඳයි මේ ඒ නිසා අපි බදාදට ඒක කරමු සාමාන්‍යයෙන්. තවත් මොනවාරි අද අද සාකච්ඡා කරපු දේවල් වලින් තවත් හරි මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට යොමු යමු ඊට පස්සෙ තව පොඩි කාලයක් තියෙන්නේ ඒ නිසා තවදුරටත් මේ පිළිබඳ විස්තර අපි අහලා දැනගමු. සමහරවිට මම ප්‍රශ්නයක් හිතහනම් අර මේ ධාතු වශයෙන් ගන්නකොට මනෝ ධාතු ධම්ම ධාතු කියන තැනදී ධම්ම ධාතුව හැටියට චෛතසික ටික ගන්න බව ඒ විදිහටයි තේරුම් ගත්තේ මනෝ ධාතුව කියන තරක් එතකොටම අර සිත්තිකම දිය දෙන්නේ කියන එක පොඩ්ඩක් හෙන්නට වගේ ගියා කියලා සම්න්නත් පොඩ්ඩක් හැදි කරන්න කියලා කරනවා ආයි කියන බලන මහත්තයා මට ඒක පරණාතරතිය ධාතු වශයෙන් බලනකොට දැන් ආයතන වශයෙන් බලනකොට මන ආයතන ධම්ම ආයතන කියලා අපි වෙන් කරගත්ත ඒ දෙක ඔය හැදෙන්නේ ඒ අපි ඔය කතා කරන්නේ හේතු ප්‍රත්‍යව ධම්මා නැති හේතු කියන කොටසේ ආ හරි ඒ දැන් මෙහෙ මේ දැන් අපි දැන් මේ සහේතුක මේ කියන්නේ හේතු සහිත ගුඩේ අපි හේතු සහිත ගොඩේ යුගල කතා කළා හයක්. ඒ යුගල කතා කරපු ගොඩවල් හයේ මේ ඔය ස්කන්ධ වශයෙන් ධාතු ආයතන සත්‍ය වශයෙන් බලන ඒ වගේ දැලිලි 12ක් තියෙනවා. ඒක නිසා මේ අපි හොඳට මතක තියාගන්න ඒක ගන්න එක හොඳයි මේ අසත්‍යතා වශයෙන් මෙනෙහි කරන්නට සමහර තැන්වලදී සහේතුක ධර්ම ටික ඇතුළේ සත්‍යය බලන සමහර තැන්වලදී අහේතුක ධර්ම ටික ඇතුළේ ඒ මට්ටමට සත්‍යය බලනවා ආයතන බලනවා දැන් මේ අවස්ථාවේදී මහත්යා කියන්නේ වෙනහවලනේ එහෙම සායනස දාස් වශයෙන් බලනකොට කොහොමද අපි මනෝ දාස්ව ධම්ම දාස්ව කියලා මාත්‍රකාව වෙන් කරගන්නේ කොන්න මොචනයිස හතරවෙනි කො හතරවෙනි මේකේ තියෙන හේතු චේව ධම්ම පහේතුපාත කියන එක නෙමෙයි දෙවෙනි එක පහේතුපාචේව ධම්ම නැත් හේතු කියන එකේ මනෝ දාස්ව ධම්ම දාස්ව මනෝ විඤ්ඤාණ දාස්ව කියන එකේ අර සම්මුතිය ධාතු දෙකයි සමාන විදිහට මනෝ දාස්ව ධම්ම දාස්ව කියලා ඒ මනස ඒ ප්‍රශ්නම යොමු කරනකොට මනෝදාත දෙන්න බෑ. ධර්මදාත මනෝ විඥානදාත දෙන්න ඕනේ කියන එක. ඒක තමයි අර ඒ එතන තමයි මනස සාමාන්‍ය වෙලාවට මත සාහනය. සේවන් සාහනය. හරි ධාතු සදා ධර්මතා දෙකයි. එතකොට එකක් තියෙනවා මනෝ ධාතු. අනිත් එක තියෙනවා මනෝ විඥාන ධාතුවයි ධර්ම tattwa. අන්න ඒක තමයි සාමාන්‍ය කටහඬ සම්මතය කියන්නේ මනෝදාස්ස ධර්ම tattwa කියන්නේ මනෝදාස්ස. හරි හරි හරි. හරි. මනෝ විඥාන tattwa ධර්ම tattwa. හරි. ඒකේ ස්වාමීන් වහන්සේ විස්තරයක් පොඩ්ඩක් කියන්න පුළුවන් ධර්ම ධාතුවට අදාළ කොට ටිකයි මනෝ විඥාන ධාතුවට නම් මේක ටිකක් එකම යෙදෙනවා ඇති කියලා මම විඥාන ධාතුවට ධර්ම ධාතුවට අර සම්මිශ්‍රය හැටියටම අර සයිජසයිකයි රූප දාසයයි නිර්වාණයයිද එහෙම මේ ඒකේ කියන්නේ මේවයි. ඒ වෙලාවට අපි ගත්තේ ඒ ticket ගත්තේ සිත් සහේතුක සිත් 71 දිනාම ගත්තා. ඒ වගේම චෛතසික ධර්ම 46 ගත්තා. ඊළඟට ඒ ටික තමයි සහේතුක ධර්ම නැච හේතු කියලා කතා කරපු ටික සහේතුක ධර්ම නැච හේතු කියලා ගත්තේ 71 46 චෛතසික. ඒ චෛතසික 46 71 ඇතුළත තමයි ඔය ධාතු ටිකයි සත්‍ය ටිකයි ආයත ටිකයි බලන්නේ. එතකොට තමයි ආවේ මනෝ විඤ්ඤාණ ධාතුවයි ධර්ම ධාතුවයි ධාතු වශයෙන් ඊළඟට එතකොට සාමාන්‍යයෙන් එතකොට අපි ධර්ම ධාතුත් මේ සිද්ධාන්ත වෙන්නේ සයිසික අර්ථය විතරයි නේද? මනෝවිඤ්ඤාණ ධාතුව හරි. ධර්ම ධාතුව හැටියට ගන්න සයිසික 46 විතරයි මේ මේ මේ ටිකි මේ කොටසේ. එතකොට ආයතන වශයෙන් ගන්නවා නම් මනෝ ආයතන හැටියට 31යි ධර්ම ආයතන හැටියට සයිසික 44යි. හරි හරි හරි මම හිතනවා දැන් මට ඒක වෙනද යහන්න තියෙනවා. ඒක ඒක තමයි විස්තර කරගන්න ඇරුවේ. එතකොට මේ මනෝ විඥාන ධාතුව කියන එක ඇත්තටම එකක් දෙයමත් නැත්නම් සිත් සියල්ලම බලනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්නත් ඕන සම්මාත්. ඒක කොහොමද ඇත්තටම මනෝ ධාතුවට මොකක්ද ආйти උනේ? ධම්මරාග සංචෛතසික හතරයි කියන එක පැහැදිලි වුණා. ඒතර මනෝ විඤ්ඤාණ ධර්ම සම්පදායි වෙන්නේ කියන්නේ ඒක තමයි. එකක්ද නැත්නම් මෙහෙම තියෙන්නේ ඇත්ත වශයෙන්ම එකක් කියලා කිව්වොත් එක විදිහකට හරියනවා එක විදිහකට වරදිනවා. හේතුව මේ සමහර විග්‍රහවල අපි අහලා තිබෙනවා මේ සිත සිත කියලා කියන එක එකක් ඒක මනෝ විඥාන ධාතුවයි ඊට පස්සේ අනිත් චෛතසික ධර්ම ධර්ම ධාතුවයි කියලා. ඒක වෙන්නේ ඒක ගැළපී යන්නේ නැත්තේ ඔය මේ චෛතසික 46ම එක හිතක යෙදෙන්නේ නැහැ. අනිත් එක තමයි මනෝ විඥාන ධාතු ඇටේට ඒ ඇතිවෙනා වූ හිත වලින් මේ එක එක හිතකින් එක හිතකින් ඔක්කොම ටික කරන්නත් බැහැ. එක හිතක් අපි සමහර අය කලකනවා මනෝ විඥාන ධාතුවේ හරි මනෝ ධාතුවේ හරි කිව්වන් පස්සේ ඒ මනෝ විඥාන ධාතු කියවන් පස්සේ ඒක ඔක්කොම හිත කියලා. එහෙම එකක් හැටියට ගත්තාම ගත්තම ඔය එක හිතකින් මේ කාම ලෝකයේ වැඩ කරනේවා රූප ලෝකයේ වැඩ කරනේවා ඊට පස්සේ කුසල කරනේවා විපාක විඳිනේවා රාතන් වහන්සේලාගේ ඔය ඒවා ඔක්කොම එක හිතකින් කරන්න බෑ. ඒක නිසා පුද්ගල විවිධත්වය ආරම්මන විවිධත්වය ඊට පස්සේ අවස්ථා විවිධත්වය හේතු කරගෙන මේ එකම හිත අවස්ථා පන්හිදී ක්‍රියාත්මක වෙන චෛතසික ධර්මයන්ගේ සහසංයෝගයත් එක්ක ක්‍රියාත්මක වෙන අවස්ථා වෙන වෙන තියෙන නිසා මේක ඒ ආරම්මන ભેදයෙන් අවස්ථා ભેදයෙන් පුද්ගල ભેදයෙන් චෛතසික එක්කාසු ભેදයෙන් අවස්ථා 72ක් වෙනවා. ඒක නිසා මේකේ එහෙම වැඩි අවස්ථාවක් හැටියට ගන්න එක තමයි සුදුසු. එකක් කියලා ගත්තොත් එහෙම චෛතසිකත් එහෙනම් ගන්න වෙන්නේ අඩු කරලා. ඒක නිසා ඒකත් මේ මේ ඒ විදිහට එක හිතක්ද කියලා අහන එකයි අර හිත කුඩ කියන එක ගත්තන් පස්සේ ওই විදිහට අපි ඒකට මේ ඇත්ත වශයෙන්ම හිතේ ස්වභාවය වශයෙන් එක හැබැයි ඒ වුණාට ඒ ස්වභාවය වශයෙන් බලන එක නෙවෙයි මෙතන තිබෙන්නේ හිත ක්‍රියාත්මක වීම වශයෙන් බැලීමයි. ඒක නිසායි 71ක් වෙලා තියෙන්නේ. කොහොම සාමාන්‍යයෙන් හුඟක් ආකාරයෙන් ප්‍රශ්න තියෙන සම්මත මනෝ විඥාන දාර්ශනික දාර්ශනික මනෝ විඥාන දාර්ශනික කියන කොටසට ඊළඟට පුළුවන් සිද්ධාන දැන් 36 මනෝ විඥාන දාර්ශනික කොටසට අයිති වෙන පුළුවන් සිද්ධාන උපරිම කොටස උපරිම දාන කොහොමද තෝරගන්නේ සම්මත ඒ 38 මනෝ විඥාන දාර්ශනික ධාතු 18ට චක්කු විඥානය සෝත විඥානය ඒ ටික අයින් කරලා එන සිත හැත්ත ආයත අපි ගන්න කියන එක කොහොමද ඒක මනෝවිඤ්ඤාණ ධාතු කොටසට අයිති ඉපරින් සිද්ධාන අපි ඉඳගන්නේ කොහොමද? ඔව් විඤ්ඤාණ ධාතු හැටියට ගණන් ගන්නේ සහේතුක සිත් කොටාසය. ඒ සහේතුක සිත් කොටාසල මනෝවිඤ්ඤාණ ධාතු හැටියට ගණන් ගන්නේ ජවන වල වැඩ කරන්නා වූ සිත් ඒක ඒ ජවන වල වැඩ කරන සිත් පංචද්වාරා වචන වෙන්න පුළුවන් මනෝද්වාරා වචන වෙන්න පුළුවන් මේ මනෝද්වාර ඇත්ත වශයෙන්ම මේ ඔය පංචද්වාරා වචනේ කියලා කිව්වත් ඒවත් මනසකත්තට බර වෙලා වස්තු රූපය ආධාර කරගෙන තමයි පවතින්නේ සරලව ඔය කියපු අහපු මතරතු කාරණයට උත්තරේ සපයා ගැනීමේදී මනෝ විඥාන ධාතුවේ කියලා කියන්නේ එනත් මේ ඔ මනෝ විඥාන ධාතුවේ කියලා කියන්නේ ජවන් වල වැඩ කරන්නා වූ සිත් පමණයි. ජවන් හැටියට නියෝජනය වෙන සිත් පමණයි. එතකොට ගන්න වෙන්නේ ওই සාහිත්‍යක සිත් ටිකයි. මේක සමානස ආයත් පොඩ්ඩක් අදමස ජානන් කියලා 55ක් විතරයි මේ සමානස තියෙන්නේ. ඒක අනිත් එක්ක කොහොමද වෙන්නේ කියන එක. අ ඒ හිත් 55 කොහොමද දුන්නේ? සමානස අකුසල් 12 අර මේ කුසල් හිත් එකයි ක්‍රියා හිත් එකයි සමාන වයස විපාක හිත් ජවනවල වැඩ කරන්නේ නැහැ සාමාන්‍යද ඒ ඉන්නකොට විපාක හිත් කොහොමද ඒක තේරුම් ගන්න. අයි ඔව්. ඒකකොට විපාක ටික අයින් කරනවා. ඒක උසන්නත මනෝ විඥාන දාත කියන්නේ විපාක සුත් ගාරන් තියනවා. මේ මේ ලිස්ට් එකේද? ඔසන්නත් මම විඥානලාභ කියලා ගන්නකොට ලිස්ට් එකේ තරම් තියෙනවා මම විඥානලාභ වලට කලින් අරන් තියෙනවා සමහරවිට විපාක තියෙනවා ඒක එක මම මේ chart එකක් හදලා කියලා දෙන්නද හරි සමහර වෙලාවට මේ බඩවල හරි කමන්න කොටස් තියෙනවා හොඳයි මම හිතන්නේ අද බොහොම කියන්නේ ඉතාමත් වැදගත් වෙනද වගේම ඉතාමත් වැදගත් වෙන ධර්ම කරුණු කීපයක් අපි සාකච්ඡාට මතක දුන්නා. මම හිතනවා මේ කී පරිගත කර දේශනාව ඇහුවාම අපිට තවදුරටත් ඒ කාරණා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මම සාමාන්‍ය සිස්ටර්ස් වෙනුවෙන් මේ සාමාත්මක පුතගේ සාවේ පරතරන වහන්සේගේ කාලයේ සමය අපේ මේ යෙදවීම ගැන මේ ධර්මයේ අවබෝධ කර දීමට ස්වාමීන් වහන්සේ හැමනම් අපි අද දින සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න වහන්සේටම යොමු වෙනවා සම්මාන්ත සේවල් තමයි හැමදෙනාටම පෙරවන් සරණයි අද අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර වූ සූක්ෂම වූ ධර්ම පරාසයන් පිළිබඳව හිතලා මෙනෙහි කරලා ඒවා චතුරාර්ය සත්‍ය ධර්මයන්ට ස්කන්ධ ආයතන ධාතු වලට යොදලා බලන බලන්න උත්සාහ කරනවා. ඒ වගේම අදී අදත් අපේ පුණ්‍යකාමී පින්වත් හැමදෙනාම ධර්මකාමී හැමදෙනාම එකාස් වෙලා ඉතින් මේ දහම් වැඩසටහනට සහසම්බන්ධ වුණා. ඉතින් මේ තුලින් තමන්ගේ හිත පිරිසුදු කරගත්ත අපි අදට කාල වේලාව කියන පරිදි අදට ලැබිලා තිබෙන ඉඩ ප්‍රමාණය තුළ අපි මේ ධර්ම සාකච්ඡාව පැවැත්වුවේ. මෙය Tamange හිතින් මානසිකාරයේ පවත්වනකොට සිතින් මානසිකාරයේ පවත්වනකොට ඒකාන්තයෙන් මේක කුසල චේතනා සමුදාය කුසල බලයක් පාටපත් වෙනවා. ඉතින් මේ ඇති කරගත්තා වූ කුසල ශක්තියේ බලයෙන්ද තුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද මේක සහසම්බන්ධ වී සිටිනා මේ පින්වත් සැල දෙනාටම ඒ වගේම මේ මෙහෙවන්නා පින්වත් දරුවත් මහත්මයාටත් ඒ සෑම පෞලි සෑම සිදනාටම අපි මේ පින්වත් ධර්මකාමී සෑම සිදනාටම ඒකාන්තයෙන්ම ධර්ම අවබෝධයේ පිණිස මේ කුසල් මේ පිළිහිතු වේවා. තව තව ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ධර්මයේ හේවීම පිණිස මේ මේ කුසල හේතු පිණිස වේවා. සෑම දිනාගේම సంతාන තුළ කුසල ධර්මයන් පවතව මෝරවාගෙන පාරමී ධර්ම ශක්තිය දියුණු කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුමහරහතන් වහන්සේලා විසින් සාන්තයි හොඳයි කියා නිවිසැසී පෙනෙන අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇතුතු නිර්වාණ ධාතු සුවසේම අවබෝධ වේවා නිවන් පිණිස මේ පින් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා මම පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කතං අනුත්තරං සදා සීලන්ත විනස්සය අනං අදිතා සාදු සාදු